ඉතින් අපි මේ පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවට මාතෘකාව වශයෙන් තියාගත්තේ සාරවත්න භාසිතයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට අයිති 152ක් වූ සූත්‍රවල පළවෙනිම සූත්‍රය. මේ සූත්‍රයේ නම තියලා තියෙන්නේ මූලපරියාය සූත්‍රය කියලා. සබ්බ ධම්ම මූල පරියාය කියලයි ඒක ටිකක් විස්තර වශයෙන් කියවෙන්නේ සබ්බ ධම්ම කියලා කියන්නේ සියලු ධර්මයන්හි මූල පරියාය කියලා කියන මූල කාරණාව මූල හේතුව දක්වනවා. ඉතින් මේ සූත්‍රය අපි පසුගිය වාර තුනක් පැය තුනක් දේශනා තුනක් දිගේ ගමන් කරලා තියෙනවා. අපි මේ ප්‍රවිෂ්ඨයේ ආරම්භය ලබා ගන්න හදාන්නේ හතරවෙනි දේශනාවට. ඉතින් පසුගිය ඒ සති තුන එහෙම නැත්නම් ඒ දේශනා තුන පිළිබඳව ඉවර සම්බන්ධ වෙච්ච නැති අත්ංගේ ප්‍රයෝජනේ සලකලා කෙටි මතක් කිරීමක් කරනවා නම් අපි ඒකේ සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ ලෝකයා නැත්නම් අනිකුත් සත්වයෝ කොටස් හතරකට කඩනවා අසුතවත් පුතුජණය ඒ වගේම සේක ඊගාට අසේක සහ සරුවච්ච වාසේ එතකොට තමන් වහන්සේට ඇතුළු අනිකුත් සියලුම හුදි ජනතාවත් ඇතුළුව මේ හතරකට කඩලා මේ හතර දෙනා සංකල්ප 24ක් විසෙයි. විවිධාකාරයෙන් දක්වන ආකල්ප පැවතුම්, ඇවතුම්, ප්‍රතික්‍රියා, ක්‍රියාකාරකම් විස්තර කරලා දෙනවා ප්‍රතිපදාවකට ගැලපෙන හැටියට. එකින් එකට එකින් එකට යා දෙන හැටියට. ඉතින් ඒකෙදි ඉස්සල්ලාම් වැඩි වේලාවක් නැත්තම් හොඳ ඉවසීමකින් විස්තර කරලා දෙන්නේ ඒ අසුතවත් පුතුජණයයි කියන සාමාන්‍ය අටුවාචාරින් වහන්සේලා අන්ධ පුතුජණයයි කියන්ට මේ පෙළඹිච්ච කොටාසේ පිළිබඳව සංසාරගත සත්වයෝ ඒකෙමුත් මේ මිනිස්සයෝ ඉතින් ඒ ඇත්තෝ පිළිබඳව සඳහන් කරන්නේ ඒ ඇත්තෝ මේ සංකල්ප 24 පාඨවි ආපෝ තේජෝ වායෝ කියන මහ හතර මහ භූත ඒ වගේම භූත දේව පජාපති බ්‍රහ්ම කියන 31 තලයේ ඉන්න අනෙකුත් සත්ව කොටාස ඊගාවට එතනින් එහාට බ්‍රහ්ම ලෝකවල ගත කරන ප්‍රථම ධ්‍යාන තලයේ ද්විතිය ධ්‍යාන තලයේ තෘතිය ධ්‍යාන තලයේ චතුර්ථ ධ්‍යාන තලයේ ඊට පස්සේ අසඤ්ඤ සත්ත්ව තලය ඊට පස්සේ අරූප ධ්‍යාන තල ඒ වගේම පංචවෝකාර සත්වයන් වන මිනිස්යන්ගේ තියෙන සද්දායතන රූපායතන රූප ආයතන, සද්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටබ්බ ආයතන, විඥාන ආයතන කියන ඒ එක එක ඉන්ද්‍රිය ධර්මයන්ට ගොදුරු වෙන ආයතන පිළිබඳව ඒ වාගේම ඒකකයක් වශයෙන් ගන්නා සංකල්පේ සහ විවිධත්වයේ වශයෙන් ගන්න සංකල්පේ වගේම සියල්ල සියල්ල වශයෙන් ගන්නා සංකල්පේ සහ නිවන මේ ආකාරයෙන් 24ක් කරුණු පිළිබඳව අසේක පුද්ගලයා කොහොමද කටයුතු කරන්නේ දැඩි මතයක පාඨවින් පාඨවිතෝ සංජානා සංජානාති කියලා පටවිය ප්‍රතිවසෙන් හාන් ගිහි පටවිය ප්‍රතිවසෙන් හඳුනාගෙන ඒක පිළිබඳව ඒකාන්ත මතයක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඒ පෘථුවිය නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ආත්ම සංඥාවෙන් ගණ්ඩ පෙළඹෙනවා. ඒ අනුව එයා පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියලා ඒ පළවෙනි සංකල්ප වෙන පෘථුවිය අඳුල අල්ලාගෙන විවිධාකාර සිහිනමවනවා. විවිධාකාර අහස් මාලිකා තනනවා. විවිධාකාර අනාගත සැලසුම් හදනවා. මේ විදිහට හදනකොට පෘථිවිය කියන්නේ මමයි අතර වෙනසක් නැහැ. වැඩි පෘථිවි ප්‍රදේශයක් තියෙනවා නම් වැඩි පොහසත්, අඩු පෘථිවි ප්‍රදේශයක් තියෙනවා අඩු පොහසත් ආදී පෘථිවිය අල්ලගෙන ඉතිං ගහනවා. ඊගාට පෘථුවියෙහි මම ඉන්නවා. පෘථුවියෙන් මම වෙනවා. නැත්තම් මට පෘථුවිය වෙනවා කියලා මේ සංකල්පිතමය බලනකොට මේ දාර්ශනික වචන අදහස් වර්ගයක් තියෙන්නේ ඉතින් ඒ සූත්‍රයක් ගොඩනගනකොට ඒක සමීකරණ ස්වරූපයෙන් ගන්නකොට ඉතින් සරුවචනස් මේක දාර්ශනික සංකල්පයට ගත්තට හොඳට ඉදින්දා නිදර්ශනano බලනකොට මේ වගේ අපි නිර්මුත්ත නැති නිසා දැනගන්න අකමැති නැති අකමැති වුණත් විස්තර කරලා දුන්නොත් ඒක ඉතින් කිට්ටු කරගන්න බැරි නෑ ජීවිතේකට. ඉතින් ඒක මේ විග්‍රහ කරන ඇත්තෝ සඳහන් කරනවා පාඨ වින් මඤ්ඤති කියන එක අදහස් කරන්නේ මේ මගේ වස්තු බූදල් සේරම තමයි මම කියන්නේ එව්වා නැතුනොත් මං නැති වෙනවා මං නැතුනොත් එව්වා නැති වෙනවා ඕකයි මේකේ වෙනසක් නැහැ කියන එක ආලෝකයේ සහ පහන් දැල්ල අතර තියෙන සම්බන්ධතාවය වගේ දෙන්නට දෙක නැතුව ජීවත් වෙන්න බෑ මේ ජීවිතේ මැරුණාට පස්සේ ඉවරයි මේ පෘථිවියාසු ධාතු විනාශ වුණාට පස්සේ ඉවරයි ආයේ මේ කර්ම සහ කර්මඵල සදාචාරය මොකක්වත් මේ ලෝකේ ඇත්තේ නැහැ කියන එකට අපි කියනවා සාමාන්‍ය ලෝකේ භෞතිකවාදී කියලා ද්‍රව්‍යාත්මක වාදී ඒකට සාසනික ව්‍යවහාරය තියෙන උච්ඡේදවාදී කියලා අනිත්‍ය වගේ තියෙන පෘථුවියෙන් මම වෙනවා පෘථුවියෙහි මම වෙනවා කියන එක පෘථුවියෙහි මම වෙනවා කියන එක මම එදත් මතක් කරපු විදිහට මලක සුවඳ වගේ මලම තමයි නමුත් සුවඳ මලට ඉස්සලා ටිකක් ඉන්න පුළුවන් මලෙන් පස්සෙත් ඉන්න පුළුවන් ආහනේ විදිහට මලට හා ආදේශගතව ගත කරුවට මොකද ඒ දෙක දෙකක් ඒ වගේම පෘථුවියෙන් මම වෙනවා කිව්වහම පෙන්වන්නේ ගසත් හේවණල්ලත් වාගේ ගසෙන්ම තමයි හේවනල් හැදෙන්නේ. නමුත් හේවනල් ස්වාධීනව හැසිරෙනවා. ගහට ස්වාධීනව උදේට දික් වෙනවා, දවල්ට කෙටි වෙනවා ආදි වශයෙන් ඒ ගහෙන්ම තමයි. ඒකට පෘථුවිය මගේ කියා ගන්න ගතිය. තණ්හා වශයෙන් ගන්න ගතිය. ඔන්න ඔය විදිහට ඒ අසෘතවත් පෘතඥයා මේ පෘථිවි විතරක් නෙවෙයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ හතරමහා භූත ධර්මයක් එක්ක හැම වෙලාවෙම ගැටෙනකොට නැත්තම් කල්පනා කරනකොට අන්න වගේ තමන්ගේ හිතවිලි પરම්පරාව ඒක රටාවකට දුවන. ඒ රටාව අනුව ඒ පුද්ගල වෙනස් කරන්න හිතන්න නැත්නම් වෙනස් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ පුද්ගලයාට. මොකද ඒක අම්මා අප්පා කාලේ ඉඳලා මේ සාහිත්‍ය කරගත ක්‍රමය. ඒවා තුලින් තමන් තෝරා ගන්න මේකයි මම අදහන මූලධර්ම මේකයි මගේ ප්‍රතිපත්තිය කියලා අරගෙන යනවා. ඉතින් ඒ අරගෙන යෑම නිසා ඒ පුද්ගලයා ගැටෙන ගැටෙන හැම එකක් එක්කම එක්කෝ තණ්හාවක් එක්කෝ ගැටීමක් ඇති කරගෙන හැම දෙයකම ලපයක් ඉතුරු කරනවා. හැම දෙයකම කැලලක් ඉතුරු කරනවා. ගිය පාර ගඳක් තාලේ. උරුලාවා ගිය පාර වගේ. මොන දෙයක්ද ගැටුනේ ඒකේ ගඳ තියලා යන්නේ. ඒ ඒ නිසා ඉතින් එයාට එන්න වෙනවා පාව. ඒ හොදන්න වෙලාවක එන්න වෙනවා. නැත්නම් කර්ම රැස් කෙරුවොත් විපාක කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගඳ ගස්සන් නැතුව යෑමක් පිළිබඳව එයාට වැඩක් නැහැ. එහෙමනම් මොකටද ජීවත් වෙලා කියලා. මම මේ කරන දේවල් වල මගේ නම කෙටුවේ නැත්තම් මම කරන පින්කම් වල යඬ හැරපෑවේ නැත්තම් මොකටද මෙවක් කරලා කියලා අතහැලා ආන්නේ විදියට කරන්නා වූ කියන්නා වූ හිතන්නා වූ සෑම දෙයකම ගඳ ගස්සන ගතිය තමයි පෘථජ්ජනයාගේ ගතිය. ඒක ඉතින් දෝෂිකුත් නෑ. ඕක තමයි ලෝකේ කියන්නේ. ඕකට තමයි මේ අඳුහැරි. නමුත් ඒකට විකල්පයක් වශයෙන් මේක හරියටියට සරුවඥතා ඥාණයෙන් පෙන්නලා සරුවඥාන්සේ ඒ අත්තන්ට කියන්නේ ආර්යනවසලා දැකලා නැහැ ආර්යනවසලා එක හැසිරලා නැහැ ආර්ය ධර්මේ විනීත වෙලා නැහැ සත්පුරුෂයන් දැකලා නැහැ සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැහැ සත්පුරුෂ ධර්මේ දක්ෂ නැහැ. ඒ අතරින් ඕක තමයි එකම ක්‍රමය. ඒ වෙනුවට ඊටාමත්ව සුළු පිරිසක් සමහර විටක අප්‍රසිද්ධියේ ಗುಣවඩනේ ආර්යයන් වහන්සේලා දැකලා උන්වහන්සේලා අනුව හැසිරීලා උන්වහන්සේලාගේ ධර්මයේ දක්ෂ වීම තමයි සත්වයන් සහ මනුෂ්‍යයන් අතර ඇති ශ්‍රේෂ්ඨත්වය ඒකයි මේ බුද්ධෝත්පාද කාලය කියන්නේ. ඒකයි මනුස්සාත්ම භාවය කියන්නේ. ඒකයි මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. ඒකයි මේ බණ අහනවා කියන්නේ. ඒකයි මේ සත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. ඒකයි මේ පැවිද්ද කියන්නේ කියලා ආනර සත්‍වස ධර්මයන් વિશેයි අතිරේක මේ උනන්දුවක් ගන්න. ඒ වගේම සත්‍තු කල්යාණ මිත්‍යයන් දැකලා සත්පුරුෂයන් දැකලා ආර්යයන් වහන්සේලා දැකලා එහි විහිං හැසිරෙනවා. ඒ වගේම එහි දක්ෂ වීමට තමයි මගේ මේ හැකියාවන් කියලා හැම එකම ගන්න පටන් ගත්තාම එවැනි පුද්ගලයන්ට ස්ථිරසාර වෙච්ච නැත්නම් සීක කියලා කියනවා නැත්නම් සෝවාන් ආදී මාර්ග පලස්ත. නමුත් මේ සීක ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදාවක් වශයෙන් රකින්නත් පුළුවන්. තාම රහත් වෙලා නැහැ. නමුත් රහත් වීම සඳහා ඒ නැත්නම් සෝවාන් වීම සඳහා ඒ සත්පුරුෂයන් විසින් දේශනා කරන ලද නැත්නම් ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරන ලද ප්‍රතිපදාවේ හැසිරෙනවා දුක් ගන්න. ආනේ දුක් ගන්න අපේසයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ යත්තන්න කියන්නේ අසුතවා පුතුජන වතනේට කලින් කියපු කොට්ටාචර කියන නමට විකල්ප වශයෙන් සුතවා ආර්ය ශාවකෝ කියලා. ආර්ය විනයේ ආර්ය ධර්මයේ නැත්නම් මේ ධර්ම විනයේ අසහා පළපුරුදු ඇති. ඒවා විතරක් නෑ අසහා පළපුරුදු වුණාට ඒ කණින් අහලා මේ කණින් ගිය කෙනාට ඒකෙන් ಗುಣ විශේෂයක් වෙන්නේ. අහපු දේ වටහුණාන නැත්නම් සුනාත ධාරේත කියන විදිහට මේක වටිනාකමක් තියෙනවා මේක තැනකට යොමු කරනවා මේක නෛර්යානිකයි මේක උපනිශ්‍රේ උපන උපනායනය කරන සුළුයි මෙහෙමයි ආර්යයන් වහන්සේලා ගියේ ඒ නිසා මේක ටිකක් කල්පනා කරලා බලන්න ඕන මේක මම හැසිරෙන්න ඕන කියලා ඒ ඇහිච්ච දේ පිළිබඳව නැවතත් කල්පනා කරපු චින්තාමය ඥාන යොදපු අන්වේ ඥාන දාන්නා වූ කෙනා මේ දේ කර බැලීමේ ආසාව කියලා එකක් පහළ වෙනවා මේකට කියනවා කුසල ඡන්දය කියලා. මේ ඉස්සල්ලා එක්කනාට සද්ධාව තියෙනවා අහනවා බලනවා නමුත් කවදාකවත් ඒව උත්සාහ කරන්නේ බැරි කරුණුයි නැති කරුණුයි හොයලා ඉන්නවා. කුසල ඡන්දේ පහළ වෙච්ච එක්කනා ওই නැති බැරිකම තියෙනකන් බුදුන්වත් අපිට උදව් කරන්න බෑ. ওই නැති බැරිකම් පැත්තක දමලා ඇති හැකියකම් ඇති කරගන්න ඕනේ. මම මේක ශක්ති ප්‍රමාණය කර බලන්න ඕනේ කියලා. ඒ ගන්න ශක්තියට අපි කියනවා ශ්‍රද්ධාව කුසල ඡන්දයක් පාටපත් උනායි කියලා. ඉතින් කුසල ඡන්දේ බාටපත් වෙච්ච ඔක්කොමලා සෝවන් වෙනවාමත් නෙවෙයි. ඊයත් සමහර වෙලාවට ඊට මේ පිටත් වැඩ කරනවා. ඉතින් අපිට අදාළ වෙනවයි කියලා අපි බාර ගන්නවා නම් වෙන්නේ මෙන්න මේ කියන සුතවා අරිය ශාවකෝ කියන කොටස් වලට ගැටෙන. යෝපිසෝ භික්කවේ භික්ඛු සේකෝ. සේකෝ කියන්නේ ශික්ෂා වෙන. විහිං හැසිරෙන්න නැත්නම් ඉල්ලාගෙන සික්පත ශික්ෂාපද රකින්න. සමාදාය සක් සමාදාය රක්කති සික්ඛාපදේ සමා විහිං අනුකම්පං උපාදාය කියලා සංඝයා වහන්සලාමිකෝ සිල්ලොතෙන්ගෙන් සීල ඉල්ලගෙන රකින්න කෙනාට කියනවා සීක කියන පදේ ඒ වචනාර්ථයෙන් හැබැයි තාක්ෂණික වචනයක් වශයෙන් පාරිභාෂිත ශබ්දමාලාවේ සීක කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඵලස්තේකට. ඉතින් ඒකයි මම අර කලින් වචනයක් ආරක්ෂාව වෙනස හිදුවේ පූර්ව භාග ප්‍රතිපදාවේදී නැත්තණ්ඩත් සීක කියන නම ගන්න පුළුවන් අපි විශ්වවිද්‍යාලෙට ගිය කට්ටියට කියනවා උපාධි අපේක්ෂක කියලා. උපාධි තාම ලැබිලා නැහැ. ඉතින් ගිය කට්ටිය උඟ දෙනෙක් ලබනවා. ඒක නිසා අන ඔක්කොමලා වගේ අපේක්ෂකයෝ ඔක්කොමලා වගේ උපාධි ලබන නිසා විශ්වවිද්‍යාල ඇතුළේ නඩ කට්ටිය උපාධිය සලකන කට්ටිය ඇතුළේ ඉන්න කට්ටිය සලකනවා. ආන්නේ වගේ සීක කියන පදෙත් ගන්න පුළුවන්. මොකද ඒක නැවත නැවත අපිට අර්ථකථන දෙන්න වෙන නිසායි මම මේ විවෘත කරලා තියාගෙන යන්නේ. ඉතින් එහෙම කෙනා කොහොමද පෘථුවිය පට ව්‍යාපෝ තේජෝ ආදී අර සංකල්ප 24 පිළිබඳ කටයුතු කරන්න කියලා අද දවස ඇතුළත ශක්ති ප්‍රමාණය සාකච්ඡා කරන්නයි අපි මේ පැයක් වෙන් කරගත්තේ. ඉතින් ඒකෙදී ඒ අසුතවත් මේ සුතව ආර්ය ශාවකෝ පිළිබඳව කියලා තියෙන මේ විස්තර වචන ටික නැත්නම් විශේෂණ පද ටික යම් කිසි විදිහේ තාක්ෂණික එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තියට අදාළ උපදේශ පන්තියකුත් වෙනවා. ඒකේ කියලා තියෙන අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පත්ත පත්තේමානෝ විහෙරති. අපත්තමානසෝ කියලා කියන්නේ ඒක පැත්තකින් කියන්න පුළුවන් තාම රහත් වෙලා නැති. රහත් අත්තරපත් වෙලා නැහැ කියන අදහස ගන්නත් පුළුවන්. අනුත්තරං යෝගක්ඛේමං පත්තේමානෝ. අනුත්තර වූ යෝගාක්ෂමේ නැත්නම් නිරුත්තර වූ යෝග යෝගාක්ෂම ක්ෂේමේ කියලා කියන්නේ යෝග කර්මයේ කෙලවර යෝග කර්මයේ කාන්තාරක ගමනක් නෑ ඒ කාන්තාරේ තියෙන ക്ഷേම භූමිය තමයි ආර්යහත් ඵලය. ඉතින් අන්නේ ඒ සංඛ්‍යාතෝ රහත් බව පතන්නා වූ කෙනා. මේ පුද්ගලයා ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා දකලා තිනවා. ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ දක්ෂ වෙලා තිනවා. ආර්යයන් වහන්සේලා ධර්මයේ හැසිරෙනවා. සත්පුරුෂයන් දැකලා තිනවා. සත්පුරුෂ ධර්මයේ දක්ෂ වෙලා තිනවා. සත්පුරුෂ ධර්මයේ හැසිරෙනවා. තමත් නමුත් කෙලපැමිණිලා නැහැ. අන්න ඒකට කියන නම තමයි අපත්තමානසෝ කියලා. අපත්තමානසෝ කියන්නේ නොපත් කියලා. පත්ත මානස කියලා කියන්නේ දැඩි මනසකින් යුක්ත. ගත්තොත් අදහසක් ඒකට කියනවා අදාන අදාන ගාහි දුප්පටි නිස්සග්ග කියලා. දැඩිව බදා ගන්නවා කිසි විදියකට අතාරින්නේ. අතනාරින අදහසකට කියනවා පත්ත මානස කියලා. අපත්ත මානස කියලා කියන්නේ ඒක අල්ලන්නේ සුඛ නම්මේ අතකින්. දැඩිව ගන්න මොන්නම අදහසක්වත් දැඩිව ගන්න. ඒකෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කියලා අර අපි අඟහරුවාද බණ අහනකොට ඒ ස්වාමීන් වහන්සේ මේක පෙන්නන්ට එක පළුවක් පෙන්නවා එන දේවල් තමයි පවතින දේවල් තමයි පේන්නේ පේන දේවල් පවතිනවා කියලා ගන්න එක දැඩි මනසක් මේ මගේ අතේ වටාත්ත තියෙනවා වටාත්ත තියෙන නිසා මට පේනවා මට පේන නිසා වටාත්ත තියෙනවා වටාත්ත තියෙන්න ඕනේ කියලා මේක දැඩිව ගත්තොත් ඒකට කියනවා පත්තමානස කියලා ඉතින් ඒ නිසා මෙතන වටාත්තක් තියෙන නිසා පේනවා තමයි පේන නිසා මේක තියෙන්නත් පුළුවන් තමයි නමුත් ඒ ඉතින් සම්මුතිය පරමාර්ථ වශයෙන් ගත්තොත් මේක මනසින් විනිවිදලා බැලුවොත් මේකේ තියෙන පට වියාපෝ තේජෝ වායෝ මේ අනිත් තියෙන උපකරණත් එක බලනකොට සංකල්පන වෙනස්ලා තියෙන මේසක ඔක්කොමත් එක වගේ නිසා මේකටම පටාත්ත කියලා කියනවට අනිත් දේවලුත් ඔය මූල ධර්ම වශයෙන් සමානයි. ඉතින් අර ලෝකයක් කියන එක පටලවෙන්නේ නැතිව වටාත්ත කියවට කන්නේ ඒක වටාත්තමයි මේක අරකමයි කියලා නඩු කියලා නඩු කියාගෙන ඔප්පු කරලා පෙන්නන දෙයක් නෑ වගේ ඒ විෂයෙහි දැඩි මනසකටපත් නොවි. අදාන ගායි නොවි. දුප්පඩ නිසා කියන අත්තනාරින මනසක් නැතුව ගත කරන්න පුළුවන් වීම සීක පුද්ගලයාගේ හැටි. ඒ නිසා සීක පුද්ගලයා පෙන්වන්නේ කුඹලගේ අතට අහුවෙච්ච මැටි පිට වාගේ කියලා. කුඹල කියන්නේ වළං හතර මිනිහට කියනවා. ඒ මැටි පිට වළඳ හතර මිනිහට කියන්නේ නැහැ මට මේක හදපන් කියලා. ඒ මනසට ඕනනම් ඒක හදනවා නැත්නම් කඩලා අනික් එකක් හදනවා. ඒ වගේ සීක පුද්ගලයා කියන්නේ බොහෝම මුරුදු ඒ කියන දේ අහන මුදු අනතිමානී අනිගතෝනි යුක්ත කිසිම දෙයක් පිළිබඳ දැඩි මතවලට එළඹෙච්ච නැති පුද්ගලයෙකුට තමයි ශේක කියන්නේ ඒ පුද්ගලයින්ට තමයි ওই මිනිස්සු හම්බ කරලා कांड දෙන්න කැමති. සිව්පසෙන් සලකන්න කැමති. අනේ මේ අතෝ දැඩි මත ධාරි නෑ. මේ ආර්ය විනය හැසිරෙන නිසා ඒ අත්තන්ට අපි වාගේ අංගමාංශ කරලා සල්ලි හම්බ කරන රණ්ඩු කරලා ජීකාවෘත්ති කරන්න බෑ. අපි හම්බ කරන දේන් ටිකක් දෙන්න ඕනෑ කියලා එimhe සීක පුද්ගලයන්ට සලකන ගතියක් තියෙනවා ලෝකේ. ඒකෙන් තමයි ਸਰවඥාන්සේ මේ වැඩ අරගෙන මේ සීක පුද්ගලයන්ට මේ ශාසනයක් හදලා දීලා තියෙන්නේ. මේ භාවනා මධ්‍යස්ථාන හදලා දීලා තියෙන්නේ. ඉතින් ඒකේ නැතු දරි මත ගත්තොත් ආයත අසුතවා පුදුජන තත්ත්වයට වැටෙනවා. එහෙම නැවෙන හැටි අපි මේ අද මතු කරගන්න හදාන්නේ. ආන්නේ විදිහට අපත්තමානසෝ අනුත්තර යෝගක්ඛේමං පත්තේමානෝ විහෙරති කියන කෙනා සෝපි ඒ පුද්ගලයාත් අර අසුතවා පුතුජණය වගේම පටවින් පටවිතෝ පෘථුවිය පෘථුවියයි සංජානාති නෙවෙයි මෙතන පදයක් කරන අභිජානාති කියලා. විශිෂ්ට නුවණින් දැනගනී කියලා. පෘථුවිය පෘථිවි වශයෙන් ඒ කියන්නේ එයා දන්න මේ පාඨවිය කියලා මේ දක්වන ගතිය හතරමහා භූතයන්ගේ එකක් ලෝකයා මේකට පෘථුවිය කියලා පොළව කියලා නම් දුන්නට ඒවා සම්මුතිය පැත්තෙන් බැස ගැනීමක් නමුත් මේකේ තියෙන තද්ද ලක්ෂණයයි ඒ වගේම ධාරණ රසයයි ඒ ලකුණු ටිකක් තියෙනවා එච්චරයි. ඒවා ඒ පත්වියට අදාළ ලකුණු ටිකක් තියෙනවා. ඒකෙන් ඉන් එහාට මහා ලොකුවට මේ පෘථිවි නිසා ආඩම්බර වෙන්න මම කියාගන්න මගේ කියන්න යන්නේ නේ. පෘථිවිය පෘථිවි වශයෙන් දැක ගන්නට සුත්තමේ ඥාන වශයෙන් එයාට තියෙනවා පසුබිමක්. ඒ නිසා විශිෂ්ට ඥාණයෙන් දන්නවා කියලා කියනවා. පඨවින් පඨවිතෝ අභිඥාය ඒ විදිහට පෘථිවිය පෘථිවි වශයෙන් ඒ විශිෂ්ට ඥාණයෙන් දැනගෙන පඨවින් මාමඤ්ඤි කියන එකයි තියෙන්නේ. පටවින් මඤ්ඤේ කියන එකයි අපි අන්ධ පෘථග්ජනයට පෙන්වුවේ. මෙතන සුතවත් පුද්ගලයා පත් පෘථුවිය යයි නොහඟි. නොහඟි කියන පදයක් ගන්න එපයි කියලා කියනවා. මෙතන පෘථිවි වශයෙන් දැඩිව මේ විශේෂ ඥානෙ දන නිසා පෘථිවියේ උතේයි දැඩි මතයකට ගන්නෑ. මේ විදිහට පෘථිවිය තමයි ආඩම්බරයක් කරගන්නේ නැහැ. එයා ඒක නිෂේධනාර්ථයෙන් ගන්නේ වෙන විදිහට කියනවා මේකේ ශූන්‍යත්වයක් මේකේ බොල් ගත්ත ගත්ත ගතියක් මේකේ ගුල්ලෝ ගහපු ගතියක් මේකේ වද දෙන ගතියක් මේකෙන් ජාති ජරා ව්‍යාධි මරණ ඇති කරන ගතියක් තියෙනවා ඔය පෘථුවිය වැඩි වෙන්න වැඩි වෙන්න පෝසත්කම ශ්‍රේෂ්ඨ தත්ත්ව වැඩි වෙන එකක් තියෙනවා ඒකම විතරක් නෙවෙයි බුද්ධ ආදී උතුම්නාසලා පෙන්ලා දෙන්න හදන්නේ මේ වගේන් තමයි අපිට මේ සංසාර දුක් ඇති වෙන්නේ කියන එකටත් ඉඩ තියාගෙන පෘථුවියට අර තරම් ශ්‍රේෂ්ඨ සුදු බහුව්‍ය සාධාරණ ගතියක් පෙන්වන්නේ. ආනේ මත දෙකට මේ ඉඳ තියාගන්නට ඉඳ තියලා පාඩමින් මාමඤ්ඤි. පාඩ වියා මාමඤ්ඤි. මේක පෘතුවියෙන් මම ආඩම්බර වෙනවා කියන කන්නේ ආඩම්බරයි තමයි. ඉතින් අනික් මිනිසුන් කරගන්න බැරි නිසා තමන් ඉඩම් කඩම් හම්බු කරාට කවදාකවත් දන්නව මරණයෙන් එහාට මේක ගෙනියන්න බෑ. ඒ වගේම මේක නිසා හතුරෝ, ඊර්ෂ්‍යාකාරයෝ, ඒ වගේම ගිහි ගියත් හරින් වගේ දේවල් එන්ටෙන් දුෂ්කර වෙනවා. ඊගාට පටවිතෝ පෘථුවියෙන් එහෙම ගන්නෙත් නැහැ. පටවින් මේටි මමයි පෘථුවිය කියලා දැඩි මතයකට ගන්නෙත් නැහැ. අතහරින්නෙත් නැහැ. තාම එහෙම සම්පූර්ණයෙන් අතහැරලත් නැහැ. න මඤ්ඤි නෙමෙයි මෙතන පාවිච්චි කරන්නේ මා මඤ්ඤි කියන එක. ඉතින් ඒක අපේ සම්ප්‍රදාන කුල අටුවාව තෝරන්නේ ශීක පුද්ගලයා තුල මඤ්ඤණා කරන්න පුළුවන් තණ්හා මාන දිට්ඨිය වලින් දිට්ඨිය හැලිච්ච නිසා තියෙන්නේ තණ්හා මාන විතර. ඒ නිසා මඤ්ඤණා කරන්නේත් නොවේ නොකරන්නේත් නොවේ කියලා මේ අදහසක් කෙලි කරලා තියෙනවා. ඉතින් ඒක අපේ මේක පිළිබඳ අර්ථකථනය දෙන්න උත්සාහ කරපු අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියලා තිනවා. ඒකට අධ්‍යාරු අර්ථයක් මේකේ ප්‍රතිෂේධනාර්ථයක් තියෙනවායි කියලා. ලෝකයා සම්පූර්ණයෙන් පිළිගන්න මේ පෘථිවියේ තියෙන අද්විතීය తত্ত্বය ටිකක් තුච්ච කරලා සලකනවා. පහත් කරලා සලකනවා ඒක ප්‍රතිෂේධනයක් කරනවා. නෑ කියන්නේ නැහැ. මේ අතේ තියෙන වටාත්ත නෑ කියන්නේ නැහැ. නමුත් මේක වටාත්තමයි. අනිත් ඒක නෙවෙයි. බණ කියනකොට වටාත්තක් තියෙන්න ඕනේ. මේ වටාත්ත මෙහෙම විය යුතු ආදි වශයෙන් දිගට ගත්තොත් බණ පැත්තක යනවා. වටාත්තට රණ්ඩු යනවා. ඒක නිසා ඒ යෝගක් මේ මේ ප්‍රතිෂේධනාර්ථේ පෘථුවිය පිළිබඳ මේව කතා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ විදියට මේ අපිට හම් වෙන දේවල් වලට දැඩි මතධාරී නොවුනොත් අපත්තමානස වුනොත් ඒකේ අභිනන්දනය කරන්න යන්නේ කියලා. ඒක අල්ලගෙන ගැහෙන්න යන්නේ. මේක මෙහෙමම විය යුතුයි. වෙන එකක් නොවිය යුතුයි. මම මගේ අවසාන ලේ බිඳුව දක්වා මේක වෙනුවෙන් සටන් කරනවා කියලා ගිරිය පොප්පගෙන අතපය විසිකරන අඬන්න නටන්න යන්නේ. ඒකෙන් අභිනන්දනය කරන්න යන්නේ මෙවුවා යන පාරේ පාර දෙපැත්තේ තියෙන දේවල් විතරයි ඔබ පහුවෙන දේවල්. රැයක දකින්න හීන වගේ ඒක හීනේ එළි වෙන්නේ නැහැ. ලක්ෂයක් හීන වෙන නිසා ඔක අල්ලාගෙන ගැහෙන කෙනෙක් ගැහිච්චාවයි. මම එහෙම නැහැ කියලා ඒක අභිනන්දනය කරන්න යන්නේ. ඒ අභිනන්දනය කරන්නේ නැති වෙන්න හේතුව මොකද කියලා බුදුරජාණන්සේ අර මේකට අපි යොමු කරවලා තංකිස හේතු පරිඤ්ඤයයන් තස්සාති වදමි. ඒක පිරිසිඳ දන්නා නිසා. ඉතින් එතෙන්දි මම කැමති මේ පාඨවි කියන සංකල්පයේ මතම මේ කලින් හඳුන්ලා තිබෙන මේ අභිඤ්ඤය සහ පස්සේ දෙන්න හදන පරිඤ්ඤය කියන වචන දෙක පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න. මොකද ඒක භාවනාවේදී ඒ ස්වභාව ලක්ෂණ කියන සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යෑමේදී මේ යන ඒ දණ්ඩේ අත්වල දෙක වාගේ තමයි මේ අභිඤ්ඤය සහ පරිඤ්ඤය කියන වර්ථ. අභිඤ්ඤයයි කියලා කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දාන්න. විශිෂ්ට ඥාණයෙන් දාන්න නැත්නම් අපි ඒ පෘථු විඳුරන්නේ ඒ සම්මුතියේ තියෙන විදිහට තමන්ට ආඩම්බර නාඹුකාර වෙන ස්ථිර දෙයක් නැත්නම් තමන්ට විශේෂ ආධාර උපකාර කරන දෙයක් කියලා පෘථිවිය ගන්න. මම විශේෂ ඥානෙන් දැන ගන්න දන්නවා වැඩියෙන් මේ විදිහට හම්බ කරගත්තේ මනුස්සයා මරණ වෙලාවට වැඩියෙන් කනගාටු වෙනවා. වැඩියෙන් ඉඩම් කඩම් තියෙන මනුස්සයාට වැඩියෙන් ගිහි ගියා තාන්නේ කමාරුයි. වැඩියෙන් ගිහි ඉඩම් කඩම් තියෙන මනුස්සයාට වැඩියෙන් ඉඩම් නඩු තියෙනවා. වැඩියෙන් ගිහි ඉඩම් කඩම් තියෙන මනුස්සයාට වැඩියෙන් හතුරු ඉන්නවා. ඊර්ෂ්‍යාකාරෝ ඉන්නවා. ඉතින් ඒ නිසා මේක වැඩි උණයි කියලා ඒක එච්චරම දෙයක් නෑ කියලා ඒ පෘථිවිය කෙනෙකුට විනිවිද දකින්නවා කියන එකයි විශිෂ්ට ඥාණයෙන් දන්නවයි කියලා කියන්නේ. හැබැයි සම්පූර්ණයෙන්ම අතහැරලා අපිට ජීවත් වෙන්න අපි දරන්න පොලොක් ඕනේ. ඒක පරෝජනේ සලකලා ගන්නවා මිස පෘථිවිය පිළිබඳව සුඛභෝගී අර්ථකින් ගන්නෙත් නෑ. නොදකින් නොපතන් කියන අර්ථයක්වත් නෑ. වැනෙන සුළු අදහසක් තියෙනවා. ඊට පස්සේ පරිඤ්ඤයයන් කියන පදය සායි මේවා කළ තියෙනවා පරිච්ඡේද ඥානය කියලා මේක අභිඤ්ඤයයන් කියන විශේෂ ඥානි කියන පරිඥායයන් පරිච්ඡේද ඥානි කියන පරිච්ඡේද කියලා කියන්නේ කොහොමද මේ පෘථුවිය මේ විදිහට ජාති ජරා ව්‍යාධි මරණ දුක් ඇති කිරීමට හේතු වෙන මේ පෘථුවිය වගේම තියෙන ආපෝ ධාතුව පෘථුවියෙන් වෙන් වෙන්නේ කොහොමද කියන එක. තීජෝ ධාතුව පඨවි ආපෝ දෙකෙන් වෙන් වෙන්නේ කොහොමද? වායෝ ධාතුව පඨවි ආපෝ තේජෝ තුනින්ම වෙන් වෙන්නේ කොහොමද? මේ විදිහට එක එක ධාතුවක් අපි ගන්න මේ සංකල්ප කියමුකෝ. නැත්නම් මේ ධාතු කියන, භූත කියන ඒ එක එකක් මේ මේ අර මුලින්ම විනිවිද දකින්න පුළුවන් ගැදෙන එකින් එක වෙන් කර දැක් ගන්න පුළුවන්. මෙන්න මේ දෙක විතරයි ලෝකේ දැනුම කියලා කියනවා නම් කියන්න පුළුවන්. යමක ඇති විශිෂ්ටාර්ථයත් විශිෂ්ට ඥානයත් එකකින් අනිත් එක වෙන් කර දැනගන්න ගැතියි. මේක කියලා දෙන්නම යෝගාවචරයෙකුට දවස් 10ක් එක දිගට භාවනා කරුවත් බෑ. කොච්චර කෙරුවක්වත් අපි පුරුද්දක් නැහැ මෙන්න මේ විදිහේ කැඳේ ගල බේරුවා වගේ වෙන්කොට කියන්න පුළුවන් ගතිය. ඒ නිසා අපි අදහස් ප්‍රකාශ කරන්න ගියාම අවුල් ජාලාවක ඉන්නේ මොකද්ද කියන්නේ කියලා දන්නේ. අනිත් කියන්න ඕනද කියන්න දන්නේ නැහැ අපි. ඒකට හේතුව මේ අභිඤ්ඤය සහ පරිඤ්ඤය දෙක දන්නේ. ඉතින් ඒක අපි භාවනාවට ගත්තොත් මෙහෙමයි ඒක පුරුදු කරන්නේ. අපි මේ මේ මේ අලකොල මිනකොල දන්නේ නැති භාෂාවක් කතා කරන්නේ. ඒ කතා කරලා ඉවරලා අපි හිතනවා ලෝකයේ අද තියෙන ලොක්කුම තොරතුරු තාක්ෂණ ලෝකයක් කියලා. ඒ කියන්නේ ලොක්කුම පටලවිච්ච කාලේ ජීවිතය කියකි. මනුස්සයා ලොක්කුවම පටලවිච්ච කාලේ මොකද කට ඉස්සර කරගත්ත කාලයක් මේ. තොරතුරු තාක්ෂණ කියලා කියන කට ඉස්සර කරගත්ත කාලය. එන්න එන්න කතා කරන්න කරන්න දේවල් බහුල වෙන්න වෙන්න මේකට කියන වාග් බහුල්‍ය කියලා මඤ්ඤණා බහුල වෙනවා ප්‍රපංච බහුල වෙනවා කිව යුත්ත යට යනවා. මෙන්න මේක නැති කිරීමට නම් සරුවචනාංශයේ අෂ්ට බ්‍රහ්මස්වරයෙන් උන්වහන්සේ අභිඤ්ඤයම් පරිඤ්ඤයම් කියන දෙක දැනගෙන කතා කරුවොත් කමඨාන් සුද්ධ කරන එක හරි ලේසි. මොකද්ද අභිඤ්ඤයම් කියලා කියන්නේ විශිෂ්ට ඥානෙන් දන්නවයි කියලා කියන්නේ ඒ අපි ආනාපාන කරනවා කියලා කියනවා. ආනාපාන සති භාවනා කරනවා කියලා කියමු. ඉතින් ආනාපාන සති භාවනා කරනකොට ඒ පුද්ගලයාට මේ Taman භාවනා කරන මූල කර්මස්ථානයේ පිම්බි මැකිලිම කරන කෙනෙක් උදර ප්‍රදේශයේ නැත්නම් ආනාපාන සති භාවනා කරන කෙනාගේ නාසිකාග්‍ර ප්‍රදේශයේ හෝ කයේ වෙන තැනක හෝ මේ තද ගතියක් වැටෙනවා. ඉතින් මේ පුද්ගලයා දන්නවනම් මේ තද ගතිය අස්පනා පිට මේ දැන් මෙතන මම දැන් මෙතන බුද්ධ විඳින එකක් කියලා. ඒක විශිෂ්ට ඥානයක්. කාබින්්‍යයයි. කවුරු කියපේකුත් නෙවෙයි හිතපේකුත් නෙවෙයි එන්න තියෙනෙකුත් නෙවෙයි ගියේකුත් නෙවෙයි. අස්පනා පිට තද ගතිය දක්නේ තද ගතිය දක්කන නිවන කියන්නේ ඕක තමයි. ආය වෙන්න මොනවත් නැහැ. ඕක තව දුරටත් අපිට ගිය හැකි. දැන් මේ විදිහට අස්පන අපිට දකින්න දෙයි. මම මේ රූප ධර්මයක් ගත්තේ මොකද මේ සංකල්ප 24 මුලින්ම තියෙන්නේ පඨවි කියන ගතිය නිසා. පඨවි කියන ගතිය අපි ඉස්සෙල්ලා මතක් කරගත්ත තද ගතිය තියෙනවා. තව විදිහට රළු ගතිය තියෙන්න පුළුවන්, බර ගතිය තියෙන්න පුළුවන්. ඉතින් අපි මේ භාවනා කරනකොට, ඒ කියන්නේ සියල්ල අත බහලා අපි බලන්නේ. රූප බලන්න ආසාවක් නැහැ. සද්ධාහන්න ආසාවක් නැහැ. ගන්ධ රස බලන්න ආසාවක් නැහැ. එකම ස්වභාවයෙන් සිදුවෙන අරමුණකට හිත යොදාගෙන බලනකොට ඔන්න තද්ද ලක්ෂණය මතුවෙනවා. තද ගතිය. ආ එතකොට දැනගන්නවා මේ දකින්න දේ හිතුවනවක් නෙවෙයි. වේවා කියපු දෙයක් නෙවෙයි. වෙච්ච දෙයක්වත් නෙවෙයි වෙන්න තියෙන දෙයක්වත් නෙවෙයි මම දැන් මෙතන තද ගතිය දකින්න. ඒක දැනගන්න ඕනේ භාවනාවේ ඥාන කියන්නේ. ඕකයි අභිඤ්ඤය කියන්නේ. ඕකයි ඕක දැනගන්න පුළුවන්කම තමයි මිනිස්යාට තියෙන විශිෂ්ටත්වය. සම්මියද්දෘෂ්ටිකාරය තියෙන විශිෂ්ටත්වයේ සූතමේ ඥාන කියන්නේ ඕකටයි. නැත්නම් සූතමේ යොමු වෙලා තියෙන්නේ ඕකටයි. චින්තාමේ ඥාන අවශ්‍ය කරන්නේ ඕකටයි. මේක දකින්න කොහොඳද නරකද? ඒව ඔක්කොම වැටෙන්නේ අවුල් පාසවලට. ඒව ඔක්කොම වැටෙන්නේ මේ ප්‍රශ්නේ සංකල්පේ අවුල් කිරීමට. අස්පනා පිට ප්‍රත්‍යක්ෂ වශයෙන් මොනම දෙයක් හෝ පටවියාපෝ තේජෝ වායෝ භූත දේව ප්‍රජාපති බ්‍රහ්ම එහෙම නැත්නම් ආබසරාදී හතරමා බ්‍රහ්ම ලෝක වේවා ඒවන සංකල්ප වශයෙන් මේ වෙලාවේ පවතින ඒ කොයි එකක් හරි අස්පනා පිට ඉදිරිපත් වෙච්චා මෙන්න මේ දෙයි මම දකින්නේ කියලා ඒක නෙවෙයි මේකමයි කියලා දකින්නක විශිෂ්ට ඥානයක් ඕකටදී කිසිසේත්ම අපිට අසවල් දේ මදි කියලා හිතනවාද කියලා බලන්න. එහෙම අභිඤ්ඤේය ඥානයක් ලබා ගන්න අභිඤ්ඤේය தත්වයටපත් වෙන්න මට අසවල් දේ නැහැ කියලා මම ලෙඩ උණයි කියලා බෑයි කියලා, ස්ත්‍රී උණයි බෑයි කියලා, පුරුෂ උණයි බෑ කියලා, උපසම්පදා උණයි බෑ කියලා, උපසම්පදා නොඋණයි බෑ කියලා. ඒවා සේරම වැටෙන්නේ නෑ බෑ කියන බුබ්බඩෙින්ද. එනසෝ අභිඤ්ඤය ඥානය කියලා කියන්නේ අස්පනා අපිට පේනදී. එතකොට පටවිගත උනත් පටවි ධාතුව කියන එක ටිකක් ගන්න වටිනවා. මොකද ඒක ටිකක් විස්තර සහිතව ඒ මහින්තර වැඩියෙන් කතා කරපු නිසා වචන ගොඩක් එකතු වෙලා තියෙනවා. පටවි ධාතුව දැනනකොට තද ගතිය, රළු ගතිය, බර ගතිය දැනෙනවා. ඉතින් හා සාපේක්ෂවම තද ගතියත් එක්කම ඒ තද ගතිය වටේට බුරුල් ගතියක් තියෙන්න eBay නැත්නම් තද ගතිය වැටෙන්නේ නැහැ. නාසිකාග්‍රේ තද උණයි කියලා කියන්නේ. නැත්නම් ආශ්වාස වෙලාවේ තද උණයි කියලා කියන ප්‍රශ්වාසය අනික් ස්ථානවල මෙලෙක් ගතිය සාපේක්ෂ තියෙනවා. අපි කළු ලෑල්ලේ රට උණු ලියන්නේ කළු පසුබිමේ සුදෙල් ලියන්නේ. වයිට් බෝඩ් එකේ වෙන පාටක ලියන්නේ. රට උණු ලියවට පේන්නේ නැහැ. ඒ වගේ තද ගතිය කවදාවත් තද ගතිය තීටි පේන්නේ නැහැ. ඒකත් එක්කම මේකේ තියෙනවා පසුබිමේ නැත්නම් ඒක දරා හිටීමේ පසුතලය මෙලෙක් ගතිය. බර ගතිය આવොත් හැලු ගතිය. ගුරුසු ගතිය આવොත් සුමුදු ගතිය. ඉතින් මේ විදිහට මේ දකින්නේ මම මේ දෙකෙන් මෙන්න මේකයි. හොඳට බලන හිටියොත් පේනවා මේ එකක් කවදාකවත් බලන්න පුළුවන් කමක් නැහැ. ඒක දෙක එකට විරුද්ධාර්ථ පද. එහෙම නැත්නම් කැපිපේන ගතියක් තුල තමයි පේන්නේ. ආ ඒකට හොඳට දන්නවා මේ වෙලාවේදී මේ ආස්වාසය ඇතුලේ, එහෙම නැත්නම් ප්‍රස්වාසය ඇතුලේ, එහෙම නැත්නම් හැපෙන තැන, එහෙම නැත්නම් එතන බලහින්ද කකුල වෙන තැනක තද්ද ලක්ෂණේ වැටෙනවා. ඒක විශිෂ්ට ඥානයක්. ඒ මොකද මම දන්නවා මේ වෙලාවේදී මම මේ ඊයේ නෙවෙයි හිත තියෙන්නේ, හෙට නෙවෙයි හිත තියෙන්නේ. ආපෝ ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ වායෝ ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ තේජෝ ධාතුවේ නෙවෙයි හිත තියෙන්නේ මෙතනමයි මේකයි මම දකින්නේ කියලා. ඉතින් මේ අභිඤ්ඤය තමයි ලේසිම දේ කියලා කිය හැකි සීක පුද්ගලයා පැත්තෙන් බලනකොට. රහතන් වහන්සේක පැත්තෙන් බලනකොට. නමුත් අපි සර්වඥාන්සේක බලනකොට. නමුත් මතක තියාගන්න පෘථජනයාගේ පැත්තෙන් බලන කවමදාකවත් ඒ වැටහෙන දේ නෙවෙයි හිත පවතින්නේ. ඒක ගැන කියන කල්පනාවක එනතන් එකේ මොන වෙයිද කියන බය එනතන් මේක වාසියට හරවගන්නේ කොහොමද කියන හිත නැත්තම් ඊයේ මොකද උනේ කියලා එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනා මොකද උනේ කියලා අන්නර අභිඤ්ඤය ඥානයේ මම දැන් මෙතන වශයෙන් දකින්න දේ නොපවැත්වීමට ගන්න තකතිරු ක්‍රමයට තමයි පු탁ජනකම කියන්නේ. පු탁 පු탁 කියන්නේ පැතිරිච්ච හිතක්. අර දකින්න දේ නෙවෙයි. දකින්න දේ නොදකින්වාමත් නෙවෙයි. දකින්න දේ අභිඤ්ඤය බව දන්නේ ඒක ආර්යයන් වහන්සේලගේ විවහාර බව දන්නේ නැහැ. සත්පුරුෂ විවහාර බව දන්නේ නැහැ. ඒකේ හැසිරිය යුතු බව දන්නේ නැහැ. ඒකේ දක්ෂ භාවය නැත්තම් මේකේ හිත හිතින් නැති බව දන්නේ නැහැ. ඒකේ කෝවිද ගතියකුත් නැහැ. ඒ විනේන ගතියකුත් නැහැ. ඉතින් මේකට කොච්චර උත්සාහ කරන්න ඕනද? හරියටම තද ගතිය එනකොටම තද ගතිය දැනීමයි අභිඤ්ඤය ඥානික විශිෂ්ට ඥාන කියන්නේ මේකයි කියලා අහලා අහලා අහලා අහලා අනිකුත් සියලුම අතීතනාගත දේවල් වෙන තැන්වල තියෙන දේවල්. වෙන චිත්තක්ෂණ වල තියෙන දේවල්. වෙන පුද්ගලයන්ට අදාළ දේවල් සියල්ලම අභිඤ්ඤය තත්ත්වයක් කියලා වෙනවා. එහෙම නැත්නම් භාවනාවේ ඥානෙ කෙලසනවා. ඔතේ කෙලසන්ට නම් ඒවා සංකල්ප වශයෙන් ඇවිල්ලා තමයි කෙලසන්නේ. ඒක තමයි සංජානාති කියන්නේ මෙතන කියන්නේ අභිජානාති කියලා. ඒ නිසා හරියට අපි හිතමු යම් වෙලාවක පටවි වෙනකොට පටවි ගතිය දනවා. ඊගා චිත්තක්ෂණේ ඒක ගැන අපේක්ෂාවක් නැහැ. ආපෝ ධාතු වෙනවයි කියලා හිතමු. <clears throat> නැත්නම් වායෝ ධාතුවේ ඒ <clears throat> මේ තාක්ෂණික වශයෙන් සඳහන් කරන්නේ නිකන් අර තද ගතිය තිබුණාට වැగిරෙන ගතියක් වැටෙනවා. කම්පන චංචල ගතියක් වැටෙනවා. උණුසුම් සිසිලක් වැටෙනකොට දැන් දන්නවා ඒ අර පරණ එක වැඩක් නෑ. දැන් තියෙන ඕන එක්ක උණුසුම. උණුසුම තියෙන පිට වෙන වාතය කියලා හිතමු. එහෙම නැත්නම් මේ වාඩි වෙලා ඉන්න තැන පොළව රත් වෙලා තියෙනවා කියලා නැත්නම් අවුවක් වැටලා රත් වෙලා. ඒක හොඳට දන්නවා. දැන් මගේ හිතේ තියෙන මෙතනයි එතන තියෙන තද ගතියයි කියලා අර ඉස්සල යම් ප්‍රමාණික අභිඥා ඥානයකින් පටවි ධාතුව දැනගත්තා. දැන් ඒහා සමාන නැවුම් හිතකින් දැන් තිරු උණුසුම දැනගන්න. ඉතින් ඒක හොඳට උණුසුම කෙරේ නොවේවා වේවා හැංගීම නැතුව බලන් හිටියොත් එතන උණුසුම තේරෙන්නේ හාත්පස සීතල නිසානම. නැත්තම් උණුසුමට උණුසුම තේරෙන්නේ නැහනේ. ඒ නිසා මෙතනත් ඒ මේ අපි මේක කැපිපෙන නිදර්ශනයක් වශයෙන් ඒක පෙන්වන්නේ ඕන තැනක ඊට පන්දමක් අහන්නයි කියලා කියනවා. එනත ඕන තැනක පහනක් පත්තු කරන්න ඉතින්. පහන පත්තු කරපු තැන එළිය බව තමයි කතා කරන්නේ. නමුත් පහන පත්තු කරනකොටම පහන මුලට පහන අන්ධකාරයක් වීදුව ගන්නවනේ. පහන තියෙන්නේ හේව නැල්ල. ඒක පේන්නේ අපිට. අපිට පේන්නේ පහනේ ආලෝකය විතරයි. ඊටබන්දමක් ගන්න ඊටබන්දමක් ගහපු ගමන් තමන්ගේ පාදමට හේව නැල්ලක් දා ගන්නවා. මේ ලයිට් එක දිහා බලන්න. ඒ ලයිට් එකේ පිට එහා ගිහින්ම පාදමට හේව නැල්ලක් දාන එක පේන්නේ නැහැ. ඒ වගේ උණුසුමක් කියලා කියන්නේ උණුසුම් ගතිය අපිට පෙනුනට සීතල පරිසරයක් තියෙන උණුසුම් පේන්නේ. සීතලක් දැනෙන උණුසුම් පරිසරයක් තියෙනවා. ආන්නේ විදිහට ඉව කවදාකවත් බුද්ධ ඥාන නෙමෙයි. ඒක කවදාකවත් මේ මේ පොත්පත් වලින් අරගත්තට කවදාක ඇත්තටම පොත්පත් වලින් ගත්ත 150යි පෙන්නන. ওই ටික දකින්න හෙළුවෙන් බලන්න. ඇති හැටිය බලන්න. එක සැරේ බලලත් බෑ. ඉතින් එක සැරේ බලන්න. ඉන්නේ නැත්තම් කරන්න දෙයක් නෑ. නැවත නැවත තේජෝ ධාතු එනවනම් නැවත නැත ආපෝ ධාතු වෙනවනම් එන එන චිත්තක්ෂණයේ නැවුම් හිතකින් ආධුනික හිතකින් ඉනේනදී ඇති අභිඥේ තාත්‍ය දක ගන්න පුළුවන්කම තමයි rahat වෙනවයි කියන්නේ දැන් සීක පුද්ගලයා කරන්නේ වරින් වර හිත අතීතයේ දිගේ දුවනවා අනාගතයේ දිගේ දුවනවා තොරන් ගහනවා හීනමවනවා මේවා ගැන කල්පනා කරනවා මේවට සෝවාන් වෙන්න ලැබේවා කියලා හිතනවා ප්‍රථම ධානය ලැබේවා කියලා හිතන නානා ප්‍රදේවල් කරනවා අර අභිඤ්ඤේ වශයෙන් මූණට මූණ දකලා දකින එක දැක ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඒක ඊගාව චිත්තක්ෂණයේ දැක ගැනීමට නුසුදුසුකමක් නොවේ. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ වෙලාවේ මෙයා දුස්චරිතයි මෝඩයි ආර්යනාසලා දැකලා නැහැ සත්පුරුෂෝ දැකන ඊගාව චිත්තක්ෂණේ කොච්චර කෙලසී චිතකේ උණුසුම් උණුසුම් වශයෙන් දකින්න පුළුවන්. අන්න ඒකට ක්ෂණ සම්පත්තිය ගැන මනුස්සකම නැත්නම් මනුස්ස ප්‍රතිලාභය කියලා කියන්නේ ඒකයි. අන්න ඒක දැනගෙන එන එන දේ මේක පාඨවි මේක ආපෝ මේක තේජෝ මේක වායෝ ආදි වශයෙන් දැක දැක දැනගෙන ඉන්න පුළුවන් නම් අපි කියනවා අභිඤ්ඤය ඥාන කියලා. ඔය මෙහෙම කරගෙන කරගෙන යනකොට කවදා හරි තේරෙයි මේ පාඨවි ධාතුව තේරුම් ගත්ත ක්‍රමයෙන් හාත්පසින්ම වෙනස් ආපෝ ධාතුවට වැටෙන අද්දකීම. මේකට තමයි පරිඤ්ඤය ඥාන. පිරිසිඳ දකින්න කියන්නේ මේ දකින්නේ පාඨවිමයි ආපෝ නෙවෙයි තේජෝ නෙවෙයි වායෝ නෙවෙයි කියන එකත් හරියට ආපෝ ධාතුව මේ පටවි ධාතුව තියෙනකොට තද ගතිය සහ මෙලෙක් ගතිය දෙකම තියෙනවා වගේ අපි හොඳටම අඩියට කිඳාක බෑගෙන ගියොත් පටවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ අපි භෞතික විද්‍යාව අපිට ගන්නවා ඝන ද්‍රව වායු කියලා තුනක්. ওই ඝනයට අපි කියනවා පටවි කියලා. ද්‍රවයට කියනවා ආපෝ කියලා. වායු ධාතුවට වායු ධාතුව කියලා. දැන් විශ්වවිද්‍යාලයට ගියොත් thermal physics කියලා තාම ෆැකල්ටි එකක් තියෙනවා. තාම වෙනම සෙක්ෂන් එකක් තියෙනවා උණුසුම පිළිබඳව. ඒ නිසා කවුරු කොහෙන් බැස්සත් ද්‍රව්‍ය එන්ට රූප හතරයි තියෙන්නේ. මේ තදකම තියෙනවා, පටවි කියන්න පුළුවන් නැත්නම් ඝන කියන්න පුළුවන්. ඊට පස්සේ ආපෝ කියන්න පුළුවන් නැත්නම් වැగిරෙන ගතිය නැත්නම් ද්‍රව කියන්න පුළුවන්. වායෝ ගතිය තියෙනවා, කම්පන චංචල ගතිය වායෝම තමයි. ඊට පස්සේ තියෙනවා තේජෝ. ඉතින් කවදා හරි අපි බැලුවොත් පෙනෙයි රූප ධර්ම කියනවා වයින් එහාට දෙයක් ආස්තික පදාර්ථේ නෑ. ඉතින් ඔය දේන් තොරව કોઈ චිත්තක්ෂණයක්වත් අපි නෑ. නමුත් දැන් ඉන්නේ કોઈ මොනතෙද කියලා දැක ගන්න එකට අපි කියනවා අභිඤ්ඤය ඥාන කියලා. ඒක අනෙක් මොනත් තුنين වෙන්කොට දැන ගැනීම ඥානෙට කියනවා පරිඤ්ඤය ඥාන. පිරිසිඳ දකින්නයි කියලා. ඉතින් මේක අපි කවදාකවත් මේ මම දැන් මෙතන කියන සංකල්පය තුන බලන්නෙත් නෑ බලන් බලන්න හිත දෙන්නෙත් නෑ ඒක සරුවචනසේ සාතික් කරනවා. ඒකට අනිවාර්යයෙන් පරතෝ ഘോഷය අවශ්‍යයි. කායින් හරි දන්න කෙනකින් ඇහෙන්න ඕනේ. ඇහුණාත් ඇතුළත යෝනිසමනසිකාරය තියෙනවා. මේක බැලුවොත් තමයි අපිට ලෝකේ ඇති හැටියෙන් වර්තමාන වශයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේයින් පිට මොන දේවල් දිගේ ගියත් ඒකට සුද්ධ වශයෙන් කියන්න පුළුවන් ප්‍රමාදේ සහ අසත්‍යමත්කම. කාලේ නාස්ති කිරීම කියලා. එයිසා ඉන්නා චිත්තක්ෂණයේ පවතිනා වූ රූප කොටස් නම් මේ පඨවි මේ වායෝ මේ තේජෝ මේ ආපෝ කියලා හතර දැක ගන්න පුළුවන් නම් ඔකට කියනවා අභිඤ්ඤය ඥාන කියලා වෙන්කොට දැනගෙන ඉන්නවා පරිඤ්ඤය ඥාන. ඉතින් මේකට කම්මඨහං සුද්ධ කරනට ඉංගිය දෙන්නේ කොහොමද? වාඩි වෙන්න කියලා. හොඳට වාඩි වෙලා Taman ඉඳගෙන ඉන්න ඉරියව පුළුවන් තරම් සහැල්ලු කරන්න කියනවා වේදනාවක් නැති වෙන්න පුළුවන් තරම් අඩු කරගන්න සද්ද නැත්නකට යන්නේ කියලා කියනවා. ඒකල හිතවිලි නැති වෙන තාලෙට හොඳට සක්මන් කරලා සීලක හිත පිහිටුවලා අනේ මේ මං ආවේ මේ අනුන් දෙන බතක් කාලා කොහොම හරි මේ වර්තමානට හිත ගණ්ඩායි අනේ මගේ හිත මේ වර්තමානයේ පිහිටියා කියලා පිහිටාවා කියලා ඉතින් හිත අලුත් කරගන්න. අලුත් කරගෙන ඉවරලා කියනවා ලේසියෙන් පටන් ගන්නකොට තාම ගැඹුරට යන්න තු ඉඳගෙන ඉන්න ඉරියව්වේ සැහැල්ලුවට හිත දාන්නේ කියලා. එතකොටමත් සැහැල්ලු වෙන්න නම් හිත ඉරියව්වට යන්න නම් හිතවිලි වේදනා හද්ද නැතිවිය යුතුමයි. හිතවිලි වේදනා හද්ද තියෙනවා මෙතන නෙවෙයි. මම දැන් මෙතෙන්ට හිත ගත්තා නම් මේ භාවනාවේ පිවිසුම. ඊට පස්සේ කියනවා මෙහෙම ඒ කිසිම දෙයකට උඩගිඩි දෙන්නේ නැතුව ඉනිමන් බඳින්නේ නැතුව ඒක පයින්රියල උන්ට ඔහේ බලන්නේ කියලා. ඒ කියන්නේ තියෙන ඔහේ බලලා ඉන්න කියන තමයි. සුම්මයිද කියන එක තමයි කියන්නේ නිකන් ඉන්න. මේක තමයි අපිට බැරිම දේ. ඔන්නව නිකන් ඉඳගෙන ඉන්නකොට පෙනුනොත් මේ කම්පන චංචල ගතිය භූත ස්වરૂපේ නලියන ගතිය පණ තියෙන එකේ තියෙන නලියන ගතිය ඔක තමයි. ඔය කියන්නේ වායෝ ධාතුව තමයි. මොන්නම ක්‍රමයකින් හෝ මේක හොලවනවා. පහනකට කෙලින්ම පත්වෙ විඳ දෙන්නේ ඒක සලනවා. අනිත් වගේ ආස්වාද ප්‍රසවාස වායෝ ධාතුව අපිව සලන්න පටන් ගන්නවා. ආ සලන්න පටන් ගන්නකො සලන්න එපා සැලෙන හැටි. ධාතු සැලෙන හැටි බලා ගන්න පුළුවන් නම් අපිට හිතා ගන්න පුළුවන් පණ තියෙනවා. මැරිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. නිදිමත ගතියකුත් නැහැ. අර මම දැන් මෙතන කියන එක තව තියුණුවට පෙන්නනවා මේ ඉන්න බවට හොල්මන නලියන ගතිය. ආයේ ඒක තමයි මේ හුස්ම ගන්න ගතිය කියලා කියන්නේ. ඉතින් ඕක බැලුවහම පෙනෙයි ඕක හුඟක් සක්‍රියව සිද්ධ වෙන්නේ උඩුකයි. ඒකට අපි ලුවා හිමීට හීන් වලින් යටිකය අමතක කරලා ආයි උඩුකයට හිත දාන්න ඔන්න නලියන්න ගන්න. නලියන බව තියෙනවා මේ කවදාකවත් හිතලා ගන්න එකක් නෙවෙයි ප්‍රകൃතිය. ආනේ බලන් හිටියනම් කියනවා මේ නලියන ගතිය මුරුඩු කයෙන් පැතිරලා තිබුණට වඩාම ප්‍රකට. හිත යොමු කරලා මනස්කාරය යොදවලා බලන තරම් වටින්නේ කොතනද? කොතනද හැපෙන්නේ? කොතනද තැර වෙන්නේ? කොතනද පුරවාගෙන නාස්පුඩු පුරවාගෙන යනවද දැනෙන්නේ කියලා ආනේ ලකුණ ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙනවා මේ අභිඤ්ඤය ඥානය ඒකාග්‍ර වෙච්ච හිතකින් ශරීර පුරා පැතිරිච්ච හිතක්වත් ලෝකේ පුරා පැතිරිච්ච හිතකින් නෙවෙයි. ඒකාග්‍ර වෙච්ච හිතකින් ගන්න ඔච්චර තමයි අපිට කොළ හැක්ක. කොතම මානසිකාරය කියන්නේ. ඉතින් ඒක කෙරුවා නම් ඔච්චර අමාරුවෙන් කෙරුවා නම් ඔච්චර කියන කන්නඩිය දාලා හැප්පිට හැත් යන බැලුවම මොනවා හරි පේන්න එපායි. ඒක විපස්සනා ආප්තෝපදේශයක් බැලුවොත් පේනවා. හැබැයි බලන්නේ කරලා නෙවෙයි, කෙරෙන දෙයක්. එතකොට මොනවද පේන්නේ? ආන්න එකයි අභිඤ්ඤය කියන්නේ. මට මෙහෙම බලාගෙනකොට නාස්පුඩු පුරවාගෙන නවම් නාසිකාග්‍රේ වැඩිගෙන හුලම් පාර පිට වෙනවා දැම්මා. පිරිමැදීම වැටුණා. එහෙම නැත්නම් උණුසුමක් වැටුණා. එහෙම නැත්නම් මේක ආකූල ප්‍රවාහයක්. කලබල සහිත ප්‍රවාහයක්. නැත්නම් අනාකූල යන ප්‍රවාහයක්. ඊට පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ ප්‍රස්වාව උලංගල ඇතුළට ගන්නවා ආයශරය. ඇතුළට ගන්නකොට ඔන්න සීතලට වැටෙනවා, කෙටියට වැටෙනවා, අනාකූල වෙනවා, ආකූල වෙනවා, নানা ආකාර දේවල්. අන්නේ අභිඤ්ඤේය ඥානෙට අහුවෙන දේ ගුරුවරයාට කෙලින්ම කියන්න පුළුවන් නම් ඉතින් මේ කියන වචනේ සේකයි කියලා කිය හැකියි. නිය හික්මන්නේ. එනතම් කොච්චරලා භාවනා කරුවත් මං හුස්ම දැක්කේ නැහැ කියලා කියනවනම් ඒ කියන්නේ මේ මූල ධර්මයකට විරුද්ධ වෙන බැලුවොත් පේනවා. දැන් කියන බැලුව එක නම් බැලුවා පෙනුනේ නැහැ කියලා. ඒ කියන්නේ මේ අභිඤ්ඤය පදේට අපි තාම හික්මිලා නැතිකම නිසා ඔන්න කියලා කියලා දවස් 10ක් 15ක් කමටහන් සුද්ධ කරනකොට තමයි ওই බයිලා කතාවල් එහෙම නැත්නම් ওই ගමේ තොටේ කතාවල් පැත්තක තියලා අරමුණ මොකද්ද? කොහොමද මනසිකාට නැංවි කොහොමද පෙනුනේ? ඊගාටම අරමුණ වෙනස් වුණාට පස්සේ මොකද්ද අරමුණ? කොහොමද මනසිකාරයට නැංවෙන්නේ? කොහොමද මෙනෙහි කරුවේ කොහොමද? කොහොමද පේන්නේ කියන්නේ මේ අභිඤ්ඤයයට ඒ වෙලාවේ අස්පනා අපිට දකින්න දෙයට හිත යොදවන්නයි. ඉතින් මේක තීව්‍රකරනද මේක ඒ සම්මුති ඥානෙ ගිලිලා ඉන්න හිතට වද්දන්න කියනවා පුළුවන් තරම් පරිඤ්ඤය කිට්ටු කරන්න කියලා. ඒ කියන්නේ ආස්වාසිය දකපු දැක්ම ප්‍රස්වාසයෙන් පිරිසිඳ දකින්නේ කියන. වෙන්කොට දකින්නේ කියන. මෙන්න ආස්වාසයක් මෙන්න ප්‍රසවාසයක්. ඉතින් හුඟ දෙනෙක් කැමති නෑ මේ අයන්න අයන්න කියවන්න. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ අර කොණ්ඩ කැම ගෙඩිය කොණ්ඩෙම කණ්ඩා වගේ ගැඹුරක් කතා කරන්නේ. ඒ ගැඹුර කතා කරනවා කියන්නෙම කියන්න හදන දේවල් මේ සාමාන්‍ය ගමේ තොටි භාෂාවට යන්න හදනවා. මොකක්ද අරමුණ? අරමුණට හිත යොදනකොටම කොහොමද මෙනෙහි කරනවද? මනස්කාර යෙදුවේ කොහොමද? වැටුනේ මොකක්ද? මෙන්න මේ විදිහට ආස්වාසයේදී වැටෙන දේ ආස්වාසයේදීම වැටෙන දේ මිසක හිතුමනාවක් නැතුව දකින්න එකට අභිඤ්ඤය කියනවනම් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්න පුළුවන් ගැටෙන කියන පරිඤ්ඤය. ඉතින් මේක අභිඤ්ඤීය පරිඤ්ඤීය සහිතව හුස්ම රැලි 10ක් ගත්තොත් පිටු දෙකක් විතර ලියන්න දේවල් හම්බ වෙනවා. නමුත් කියන්නේ මම පැය භාගයක විතර හුස්ම ගත්තා හොඳට පේන්න නෑ මට ඕනේ ඒක නෙවෙයි ඊගාව එක කියන්නයි ඕන වෙලා තියෙන්නේ. ඉතින් ගුරුරයා පුල්ලුවන් තරම් කියනවා මේ කොහොමද පටන් ගත්තේ මොකද්ද කියලා. කැමැති නෑ. ඒකකොට හිතන්නේ මම මේ දෙකේ පන්ති ළමෙද්දී අයි මට මේ ඕගන්නන්න එනවද මම ඌවා ඊයේ කිව්වා නේද ඌවා මතක නැද්ද මේ හාමුදුරන්ට කියලා ඉතින් මොකද්ද අර කොහෙද ඇදගෙන යනතර ලන්දටමයි දුවන්නේ. ඉතින් මේ අභිඤ්ඤය පරිඤ්ඤය කියලා ආර්යනාථලා දැකලා ආර්ය ධර්මයේ දක්ෂ වෙලා ආර්ය ධර්මයේ හික්මෙනවයි කියලා කියන්නේ කියන දේ ලකුණු ගන්න එක නෙවෙයි වැඩේ. මේ කියන දේ ඇත්තුතුවයි ප්‍රත්‍යක්ෂයි. කිසියම් ආය ආලවට්ටමක් එකතු කරන ඇති හැටි කියන්න පුළුවන් නම් මම කීවතාවක් කියනවා භාවනා 150ක් ඉවරයි. භාවනා ලකුණු 100න් 150ක්ම ලැබලා ඉවරයි. සාමාන්‍ය ලකුණු ක්‍රමයේ හැටියට ක්‍රෙඩිට් පාසයක් හම්බ වෙනවා. එනිසා මේ අභිඤ්ඤය පරිඤ්ඤය දෙක අහුවෙන්නේ ඉස්සලාම සීක වෙච්ච කෙනාට. ඉතින් ඒක සාමාන්‍යයෙන් ගොඩාක් කල් යනවා. ඒක හුඟක් වෙලාට සිද්ධ වෙන්නේ බනහලා නෙවෙයි ධර්ම සාකච්ඡාවේදී. ඒක නැත්නම් ඒකට විශිෂ්ට ඥානයකට හම්බ වෙන කමඨාන් සුද්ධ කරනවා. තමන් කරපු දේ මෙන්න මේකයි මම කෙරුවේ මෙහෙමයි මම හිතේදුවේ නෑ මේකටයි හිතේදුවේ මෙහෙමයි හිතේදුවේ මෙන්න මේකයි මට පෙන්නේ ඊගාවට මේකයි මතුනේ මම මේකට මෙහෙමයි හිත යෙදුවේ මෙන්න මේකයි මට පෙනුනේ කියලා. හැම හුස්මකම බලන්න පුළුවන් නම් ඉතින් මේ හුස්මනේ 10ක් 15ක් තප්පර 10ක් 15ක් විනාඩි 10ක් 15ක් යනකොට ওই පරිඤ්ඤය ඥානෙ පිළිසෙන් දැකීම තව විශේෂ පැත්තකට අතුයිටි වීදි වැඩේ. ඒ මොකද්ද? අපි ආස්වාස ප්‍රස්වාස දෙක අතර මේ ගැළපුම් කරගෙන ඉනේන ආස්වාසය පාස අලුතෙන් බලන. ඉනේන ප්‍රස්වාසය පාස අලුතෙන් බලන්නේ යනකොට මේ දෙකේ වෙනස දැක්කා නම් ඒ කියන්නේ ඒ තරමට ඉන්ද්‍රියම් ප්‍රනීත වුණා නම් අනිවාර්යයෙන්ම දෙයක් සිද්ධ වෙනවා. ආස්වාසයේ ඉඳලා ඊගාව ආස්වාසයට යනකොට ඇති වෙනසත් අහුවෙන්න පටන් ගන්නවා. ආස්වාසය විනාඩි 5ක් විතර බලාගෙනකොට ඒක කෙටි වේගෙන යනවා නොදණී යනවා. ප්‍රස්වාසයේ දිගේ බලනකොට ඒකත් කෙටි වේගෙන යනවා කියලා ආස්වාස ආස්වාස අතර ගැළපිල්ලකුත් එනවා. ඒක තමයි සතිය තියුණු වෙනවා කියන්නේ. සමාධිය බහුල වෙනවායි කියලා කියන්නේ. පරිඤ්ඤය ඥාන තීක්ෂණ වෙනවායි කියලා කියන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ ඕකයි. ඉතින් අර මුලින්ම ආස්වාද ප්‍රසවාස දෙක අතරත් වෙනස දැක නැති කෙනාට ඉතාමත්ම අමාරුයි. මේ ආස්වාදයේ දිගේ බලන්න මොකද වෙන්නේ? කිතේ යකිනක පාඩ ඩොක් කාලා මට ක්ලාන්තයක් දුනා වගේ ඉන්න ගියා වගේ ගැසිලා හැරෙනවා හුස්ම නැතිලා ගියේ. ඇඟත් නැතිලා ගිහලා මොන වුණත් දන්නේ නැහැ. ඒක හොඳ ලකුණක්. භාවනා හොඳ ලකුණක්. නමුත් එතකොට කියන්නේ අනිත් දවසේ මෙහෙම වෙන බව දන්න නිසා ගොරෝසු තනින් පටන් ගන්න ආස්වාද ප්‍රසවාස දෙකේ පරිඤ්ඤය ඥානෙ ලබාගෙන ආස්වාසෙන් ආස්වාදයට ප්‍රසවාසෙන් ප්‍රසවාසයට ගැළපුම් ගැළපුම සම්බන්ධ විවිධ මේ අවදි භාවයකින් එළඹිච්ච සිටි සිහියකින් අප්‍රමාදීව බලන හිටියොත් ඒ මුල් ටිකේ තමයි ගමනේ පෙර නිමිත්ත හම්බෙන්නේ. ඉතින් මෙහෙම කරගෙන කරගෙන යන කෙනාට කියනවා ටිකක් වෙලා යනකොට කකුල හිට වැටෙනවා ඉන්න බෑ දඟලනවා. ඒකට කියනවා සක්මන් කරන්න. සක්මන් කරන කියනවා වම තියෙන කොටයි දකුණ තියෙන කොටයි වෙනස් කරලා බලන්න. වෙනස් කරලා බලනවා නෙමෙයි වෙනස බලන්න. දකුණ දකුණ වශයෙන් මේ මොහොතේම දකින්න එකට කියනවා අභිඤ්ඤය ඥානය කියලා. දකුණෙන් වම වෙන් කරලා දැක ගන්න පුළුවන් තරමට අපි තීක්ෂණ නැත්නම් හරියට දන්නවනේ පරිඤ්ඤයයි. ඉතින් ඒකට එන්න එන්න එන්න එන්න ඒක පිළිබඳව තියෙන දැනුම වැඩි වෙනවා. ඊට පස්සේ කියනවා ගත්තේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ ආලෝකිතේ විලෝකිතේ යනකොට එනකොට කනකොට බොනකොට නිඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට හැම තැනකදීම මේ ලැබෙන අත්දැකීම. එහෙම නැත්නම් මේ අත්විඳීම පුංචි පුංචි අණු කුඩා ඉරියව් වලට කඩලා එක එක වෙන් කරලා දැනගන්නයි කියනවා. තනමට සමෝසේ දැනගන්න ඉපයි කියනවා. ඒක නිසා මෙන්න මේ වෙන්කොට දැනගැනීමේ ඥාණයෙන් අපි කරන්නේ සද්ධාදී ඉන්දිය ධර්මයන් තියුණු කරන එක. නමුත් මෙතන පොඩි පටලවිල්ලක් එනවා. පටලවිල්ල කියන්නේ මේ බුදුහාමුදුරුවෝ මේක යොමු කරවන්නේ භෞතික විද්‍යාව උගන්නන්න නෙවෙයි. උන්වහන්සේ මේ වෙන තැනකට අපි ගෙනියන්න හදන්නේ. යම් තාක් දුරට දවස පුරා ඉරියව්වක් පුසා පැයක් පුරා ගමනක් පුරා නෑමක් පුරා කෑමක් පුරා තියෙන පුංචි පුංචි පුංචි පුංචි සෑම ඉරියව්වක වෙන්කර කර වෙන්කර කර දැනගන්න පටන් ගත්තොත් කියන පරිඤ්ඤය ඥානය පිළිබඳව අපි හොඳ එළඹ සිටි සිහියකින් ගත කළොත් මේ සෑම දෙයකම තියෙන මේ පෞද්ගලික ලක්ෂණ හරහා යම් තැනකදී හිත නිස්සාරණය කරගෙන මේ සේරම පොදු ලක්ෂණයක් තියෙනවා කියන්නේ. මේ පෞද්ගලික ලක්ෂණ සේරටම යටින් සම්බන්ධ වෙච්ච පොදු ලකුණක් තියෙනවා. මේ ඔක්කොම රූප කියන ගන්නට වෙන රූපයන්ට පොදු ලකුණක් තියෙනවා. මොකද්ද? මේවා දඟලන සුළුයි. මේවා විනාශ වෙන සුළුයි. මේවා විපරිණාමයටපත් වෙන සුළුයි. ඒක තමයි අමාරුම දේ හුඟ දෙනෙක් කැමති වෙන්නේ අල්ලාගත්ත දේ දිගටම පේන්න ඕනයි කියලා හිතනවා. ඒක වෙනස් වෙනවා දකින්නකොට ඒ තමන්ගේ දරුවා මලා, අම්මා මලා, තාත්තා මලා කියලා අඬන කෙනෙක් තමන් ගත්ත ඉඩම ගම් වතුරට ගහගෙන ගියා, ගින්නට අහු වුණා කියලා අඬනවා වාගේ. ඉතින් ඒවට පුරුදු කරපු අර මඤ්ඤණා කරපු හිත අපි යම් වෙලාවක ප්‍රසවාස වාසයේ උණුසුම් ආශ්වාස වාසයේ සීතල කියලා හැම වෙලාවම අපේක්ෂා කරනවා මේක තියෙනනම් භාවනාව. හරි මේක වෙනස් වුණොත් ඒ කරපු එකනාව හතුරේ වෙච්ච එක වැරද්දක් ව්‍යසනයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට මේ පරිඤ්ඤය ඥානෙ අල්ලලා දෙන්නේ දේවල් පුංචි පුංචි අණු කුඩා කොටස් වලට කැඩෙන්න කැඩෙන්න. ඉරියව් පුංචි පුංචි ඉරියව්කට වෙනස් වෙන්න වෙනස් වෙන්න ඒකේ තියෙන මේ උඩ දාන ගතිය, වෙනස් වෙන ගතිය, විපරිණාම ගතිය, තවන ගතිය, දවන ගතිය ගොජ්ජ දාන්න පටන් ගන්නවා. ඒ ගොජ දාන්න පටන් අර ගන්නකොට මෙන්න මේකයි දේවල් වල තියෙන පෞද්ගලික ලක්ෂණ හොඳට විනිවිදලා උළුවේ කෙස් ගැට පෙරලා ගැට කඩලා පීරා ගන්නවා වාගේ. කැඳේ ගල බේරා ගන්නවා වාගේ බලන කෙනා ඒක දිගේ ඉදිරියට යන්න යන්න විභජ්‍යයේ කඩාන කඩාන යන්න අංශුව කුඩා වෙන්න වෙන්න ඉරියව්ව පුංචි වෙන්න වෙන්න වහා වෙනස් වෙන සුළු ගතිය කියන එක යෝග ස්වභාවික ධර්මතාවයක්. එසා පරිඤ්ඤය ඥාණයට වෙන්කොට දැනගැනීමේ ඥාණයට හිත තියලා මේක මම කරගන්න ඕනෑ කියලා පෞද්ගලික ලක්ෂණ දකින්න දකින්න දකින්න අන්තිමට පේන්න පටන් ගන්නවා සෑම රූපයකටම පොදු ලක්ෂණක් තියෙනවා උණුසුම තියෙනවනම් සිසිලත් එක්ක පෙරලි කරනවා. චංචල ගතිය තියෙනවනම් ස්ථිර ගතියත් එක්ක පෙරලි කරනවා. බර ගතිය තියෙනවනම් හැලු ගතියත් එක්ක පෙරලි කරනවා. මේ දෙකම දැක්කට පස්සේ මෙව අතර කවමදාකවත් ඉස්පාසුවක් නැහැ. එක චිත්තක්ෂණ දෙකක් නැහැ <sighs> කියලා හුස්ම ගන්න. පෙළනවාමයි තවනවාම මෙන්න පෙළන තවන ගතියට කියන විපරිණාමය කියලා. අතට පෙළන තවන ගතිය නෙවෙයි විපරිණාම කියන්නේ විපරිණාමය නිසා ඇති වෙන ඵලයට කියනවා පෙළන තවන ගතිය කියලා. ඉතින් අපි ඒතකොට ඉරියව්ව මාරු කරනවා. ගුරුවරයා මාරු කරනවා. කමඨහන මාරු කරනවා. වෙනතෙන් වලට යනවා. මේක හරියන්නේ නැහැ කියනවා මේක තිබුණට වැඩිය ගින්නට වැටුණා වගේ පැලෙන්නා වගේ කියලා අර දුක්ඛ සත්‍යය එහෙම නැත්නම් මේ වෙනස් වෙන ගතිය කියන්නේම දුකක් ඉස්පාසුවක් නැහැ කියන එකනේ අස්වැසිල්ලක් නැහැ කියන්නේ ඒ අස්වැසිලි ගතිය නැති වෙන්නකොටම මඤ්ඤණ කරන්න පටන් ගන්නවා මේක මොකක් හරි කරපු පාප කර්මයක් වෙන්නේ එහෙම නැත්නම් මේ සීල වැරදිලා වෙන්නේ එහෙම නැත්නම් වෙන තැනකට ගියොත් මට මේක හරියයි එහෙනම් මේක මට මේ කරදරේ දුන්නේ අසවලක් නැත්නම් මේක මගේ වැරදි චර්යාවක් කියලා අර ඇති වෙන සෑම දෙයකම පෙරලියක්ම විපරිණාමයක්ම පාලනය කරගන්න බැරි ගතියක්ම එනකොට අපි ඒක මඤ්ඤණා කරනවා මේක මම මේක මගේ මේකෙන් මම වෙනවා මේකට මම වෙනවා නැත්නම් මේකයි මමයි එකයි කියලා. ඒතර අභිඥා පරිඤ්ඤය ඥාන අතරමැද වුණත් හිත වැටෙනවා කියලා කියන්නේ නැති බැරි සංඥා වෙනවයි කියන ආය වඤ්ඤණාවකට ගිහිල්ලා. මේ ඇතිවෙච්ච தত্ত্বය අනුව මේකමයි මම මේකෙන් මම වෙනවා නැත්තම් මේකෙහි මම වෙනවා මේක මගේ කියා ගන්නවා කියලා අර ඇති වෙන පට ව්‍යාපෝ තේජෝ හරි එනතම් සපයි සුන්දරයි කියන ගතිය හෝ දුකයි කරදරයි කියන එක හෝ ගියාට පස්සේ අපි පරියන්කෙන් නැගින්නව දන්නේ නැහැ. සලුවක සාදාලා ගිහිල්ලා ඉන්නේ අපි එතකොට. ඒ තරමටම දේවල් වල වෙන්කොට දැනගැනීමේ ඥාණය හොඳට දන්නේ නැති කෙනා ඒ දේවල් වල පොදු ලකුණට කිට්ටු කරනකොට මුළු ලෝකෙම දහලව. ලুকু ලෝකෙම කියලා කියන්නේ තමන්ගේ හිතුම් පැතුම් පද්ධතියත් එක්කම තහලවන. මම හිතියනම් යම් කිසි පදනමක ඒ මමයා කියන පදනමයි මමයයි සේරම තහලවන්නේ හුදු රූප ධර්මයන්ගේ අතරක් නැතුව තවන ගතිය සහ සැලෙන ගතිය. නියම් පරිපපුරන්නා වාගේ. සත්‍යචි කබලට අබහුරක් දාන්නා වාගේ. දිය වද්දයකටකට වහින වෙලාවේ දිය මතු පිට වාගේ. මේක දිග්ගටෝම නලිය නලිය තියෙනවා. අන්නේ නලින ගතිය දකින්න මේ අභිඤ්ඤය පරිඤ්ඤය දෙක දැනගන්න. මම මේ බලන්නේ මේකයි. ඒකේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෙනස් වෙන ගති මේකයි. ඒක ඊගායකට මාරිනුට ඊගාව එකයි මේකේ අතර වෙනස මේකයි කියලා දැනගන්න එක මනුස්සමලයට තියෙන දෙයක්. අනිවාර්යයෙන්ම තියෙනවා අපි කවදාවත් ක්‍රියාත්මක කරන්නේ. අපි ක්‍රියාත්මක කරන්නේ හිතුමනාවල් වලට ඒක යොමු කරවන්න හිතූ දේ ලබන්න නැත්නම් මේක මෙහෙම වේවා කියන ප්‍රාර්ථනා මත ඒ තීරණ අපි පොදුවේ කියන මඤ්ඤණා කරනවා කියලා. එහෙම නැත්නම් සමහර වෙලාවට කියන ප්‍රපංච කරනවා කියලා. වාග් බහුල්‍ය කියලා. අන්න එහෙම නැතු මේ ඇති වෙන සෑම දෙයකම එතන තියෙන ප්‍රകൃතිය අස්පනා පිට පේන දේ භාවනාමය වශයෙන් අත්දකින්න දේ අභිඤ්ඤයයි. බුදුහාමුදුරුවෝ තෝක ඔහොමමයි දකින්නේ දේවදත්තත් ඔහොමයි දැක්කේ. පුත්‍ජජනයත් ඔහොමයි දකින්නේ රහත් වෙච්ච කෙනත් එහෙමයි දකින්නේ. හැබැයි රහතන් වහන්සේ දන්නවා ඒක අතීතනාගතයෙන් කලවම් වෙනකොට අතීතයන් කලවුණා කියලා දාන්න. පුත්‍ජජනය දන්නේම නැහැ දැන් භාවනාව හොඳයි කියලා කල්පනා කරනාට පස්සේ භාවනාව නෙවෙයි ඉන්නේ කල්පනාව. ඊගාවට මතුවෙන දෙයට විවෘතකමක් නැහැ. ආන්නේ විදිහට මේ අපත්ත මානසෝ කියලා කියන්නේ මේ පෞද්ගලික ලක්ෂණ දකින්නකොට පෞද්ගලික ලක්ෂණ දැනගන්න ඕනේ. ඒ හරහා විනිවිද ගිහිලා මේවට පොදු ලක්ෂණ දකින්නකොට ඒක දැක් ගන්න ඕනේ. ඒක සමහර වෙලාවට මේක කියනවා පරිසම්බිදාවල අත්ථ ධම්ම කියලා දෙකට. ඒ වගේ තියෙන පෞද්ගලික ලක්ෂණ දැකීම අත්ථ පරිසම්බිදාව කිය හැකියි. අර්ථේ මේ පඨවි මේ තේජෝ මේ වායෝ මේ ආකාශ කියලා දකිනවා. නමුත් මේ ඔක්කොගෙම තියෙන සැලෙන ගතිය, විපරිණාම ගතිය දැකීම ධර්මයි. ඒක හරහා ධර්මයේ දකින්න අත්ථ ධම්ම දෙකම දකින්න ඕනේ. ඒ නිසා මේකට තව පැත්තකින් කියනවා සාමාන්‍ය විසුද්ධි මාර්ගයක උතට ඥාත පරිඥා තීරණ පරිඥා ඥාත පරිඥාව කියලා කියන්නේ එකක් එකක් වෙන් කරලා දැනගන්න පුළුවන් ගතිය. මේ පටවි, මේ ආපෝ, මේ තේජෝ, මේ පටවි ගරු ලකුණ, මේ ලහු ලකුණ, මේ තේජෝ ලකුණ, ගරු ලකුණ, ලහු එක එක එක එක එක වෙන් කරලා දැනගතයි. ඔක්කොම තිබෙන විශේෂඥාවක් වෙනකොට මේක විනිවිදිනවා. ඒක කවුරු කරන්න ඕන දෙයක් වෙන දෙයක්. එතකොට තීරණයක් වෙනවා. මේවත් තෝර තෝර දැනගෙන හිටියත් එකයි. ඔක්කොම පොදු වශයෙන් එක සැරයක් දැක්කත් එකයි මේ ඔක්කොගෙම තියෙන සැලෙන ගතිය. එතකොට ඒ පුද්ගලයා අරක දෙන්නම් මේක දෙන්නේ නැහැ කියවට සැලෙන්නේ නැහැ. එයා දන්නවා ඒකෙත් තියෙන ওই සැලෙන ගතියමයි මේකෙත් තියෙන ওই සැලෙන ගතියම තමයි. ඉස්සර පස්සර වෙනස් වෙන්න ඉඩ තියෙනවා. කොයි එකකින් පටන් අරගත්තත් පොඩ්ඩ එක ලුණු සීවික තනන් ඇතුළට ධර්මඥානෙ පහළ වෙලා බැලුවොත් මේ සියල්ලගෙම තියෙන එකම තවන ගතිය. එකම දවන ගතිය. උත් මතු පිටේ නම් මේක පටවි වශයෙන් තවනවා. අරක ආපෝ වශයෙන් තවනවා. මේක තේජෝ වශයෙන් තවනවා. ඒ තවන ගතිය මොනත වෙනස් වුණාට, පෞද්ගලික ලක්ෂණ වෙනස් වුණාට, ඒක ඇතුළට ගිය ගමන් තියෙන සෑම දෙයකම නුරුස්නාසුළු ගතියක්. ඒකාකාර ගතියක්. එපා කරන ගතියක්. කම්මැලි ගතියක්. බයලවන ගතියක්. අනාරක්ෂිත ගතියක්. ඉතින් ඒ නිසා යෝගාවචරයා ඒ අභිඤ්ඤය පරිඤ්ඤය ඥාන දෙකට ලෑස්ති වෙනවා නම් නොබෝ කලකින්ම දැනගනි භාවනා විශිෂ්ටම ප්‍රතිඵලය. එනතම මේ සීක කියන්නේ පූර්ව භාග ප්‍රතිපදේ විශිෂ්ටම ප්‍රතිඵලය තමයි උඹ නොදකින් කියලා හිතන gati. මේක කම්මැලි. මේක ඒකාකාරී. මේක නීරසයි. මේක බයලවන සුළුයි. ඇයි මම මේක දිහා මෙහෙම බලන්නේ කියන එක උත්තර දෙන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. හැබැයි අර සත්පුරුෂයන් දකපු කෙනා ආර්යයන් වහන්සේලා දකපු කෙනා ඒකේ බැඳෙන gatiය මේක මටමයි මම මේ භාවනා කරන්න ආවේ මේකමයි දැකිය යුතු ගතිය කියන එක තියෙනවා අසත්පුරුෂයාට මේක පේන්නේ කාගේ හරි වැරද්දක් කියලා කවුරු හරි කරපු දෙයක වැරද්දක් මොකද භාවනා එපා වෙනවා කම්මැලි වෙනවා නීරස වෙනවා ඉතින් එතනදිත් පේනවා ඇත්තට සත්පුරුෂ සත්පුරුෂ ගතිය පේනවා නාරිනාසල අසුර කරගතිය නොකල ගතිය පේනවා ඒ ධර්මයේ දක්ෂකම අදක්ෂකම පේනවා ඒ දක්ෂේ විනය හික්මනවද නැද්ද කියලා පේනවා. ඉතින් මේක කොච්චර නොහික්මුණත් කොච්චර අදක්ෂ වුණත් බය වෙන්න එපා ඊගා චිත්තක්ෂණේ දක්ෂ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි පැය ගණන් දක්ෂ වුණත් මතක තියාගන්න ඊගා චිත්තක්ෂණේ අම්බෝන අසුචි වලට වැටෙන්න ඉඩ තියෙනවා. ඊගද වළක්වන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. ඒක පිළිබඳ සැලෙන එක තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. ඒ අණුව දුවනවා එහාට දුවනවා මෙහාට දුවනවා අර කහනවා මේ කහනවා දඟලන්නේ මේවා එකාකාරව තිබිය යුතුයි කියන මඤ්ඤණා කරන එක නේද අපත්තමානස කියලා කියන්නේ මම ඊයේ දවසේ බාන හරි ෂෝක්. අද ලුණු දෙයි දැම්මා වාගේ. අච්චාරු හැලියකට වැටුණා වගේ මකයිල මැකිලා යනවා මත්ත ගෑවිලා යනවා. ඉඳනකොට මේ තමයි ස්වභාවය. අපත්ත මානසය මේක හරි කියලා ගන්නෙත් නැහැ වැරදි කියලා ගන්නෙත් තමයි චර්යාව වෙනස් කරන්නේ. ආන්නේ විදිහට දේක පෞද්ගලික ලක්ෂණය සහ පොදු ලක්ෂණය. එහෙම නැත්නම් ඥාත පරිඥා වශයෙන් මේ ලෝක ව්‍යවහාර විෂයන් කියලා තියෙන්නේ. ඒකට කියනවා ලෝකායත විෂයන් කියලා. ඒ ලෝකායත විෂයන් තියෙන ඥාත පරිඥාව පමණයි ඒක හුඳුට හිතේ තියාගන්න. ඒ කිසිම දෙයක් තීරණ පරිඥාට යොමු කරන්නේ එහෙම තමයි වස්තුන් අතර සමතාවය දකින්නට ඇඩ්වර්ටයිස්මන්ට් කාරෝ කැමති නැහැ. ව්‍යාපාරිකයෝ කැමති නැහැ. মালටි බිලියන් කම්පැනි කැමති නැහැ. ආණ්ඩු කැමති නැහැ. මේ එජෙන්ඩා එක කැමති නැහැ. කොයි එකෙත් තියෙන එකයි ඔය මේ මේ තෙලුයි පිටින් යත්තම් තෙල් තෙල් පැණි නැත්තම් කවුන්ට පංජන් කියලා කියන අවුරුදු කාලට. ඔගේ අතිරාය ඇදුවත් එකයි, කොණ්ඩකම් ඇදුවත් එකයි, මුංගල ඇදුවත් එකයි, කොකිස් ඇදුවත් එකයි ඔච්චර තමයි. කොයි දේ කරොත් ඔගේ පිටි ටිකක් මේ අඹලා තියෙන එක විතරයි තියෙන්නේ. නමුත් විකුණන මිනිහා කැමති නැහැ. යා කියන්නේ අර හැඩේට මේක මෙච්චර යනවා, මේක මෙච්චර යනවා කියලා මනුස්සර වටනවා, පොඩි උන් සෙල්ලම් බඩුලෙන් රවටනවා වාගේ. ඉතින් ඒ නිසා සෙල්ලම් බඩුව රවටනාට කිසි දෝෂයක් නැහැ. ඒකට කියනවා පරිඤ්ඤය ඥාන කියලා. නමුත් මේකේ විනිවිද දැකලා මේ හැම දෙයකම තියෙන පොදු ලක්ෂණක්. ඒ පොදු ලක්ෂණ කවදාකවත් ඒකත් හොඳම ආප්තෝපදේශ මතක තියාගන්න. පෞද්ගලික ලක්ෂණය දකින්න නැතුව පොදු ලක්ෂණය දකින්න බෑ. යම් කිසි කෙනෙක් කියනවා මට දකින්න දකින්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බේත් ගන්න තරම් පිස්සුවක ඉන්නේ. ඒ මනසේ ඇත්තටම කවදාහක්වත් භවනා කරන කෙනෙක් මේ කොහින්දෝ වචන ටිකක් අල්ලන කතා කරලා ඉන්නේ. හැමදේම දකින්න මේ ස්ත්‍රියව මේ පුරුෂයෙක් මේ පඨවි මේ ආපෝත මේ තේජෝ මේ වායු දකින්න දැක්ම එහෙමයි. නමුත් ඒකෙන් බැඳෙන්නේ නැහැ. අපත්ත මානසු ඒකම දිහා බලහිනකොට පේනවා හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඊගා වෙන එකත් ඕකම තමයි. මේ පටවිය ආපෝතේජෝ වල තියෙන සංකල්පනේ ඕන දෙයක් වවන්න පුළුවන්. ඉතින් වරක ප්‍රිය වෙනවා, වරක අප්‍රිය වෙනවා. වරක රූප වශයෙන් පේනවා, වරක ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්. ඒ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කා කියුණා රෝග නිදානයේ පටිගේ. නනදකින් කියන බැල්මෙන් බලන්න. මේ අයුවා මේ පාට, ස්වභාව, ආකාර, සටහන් ඒ සේරම කැපයි. රහතනාංශකත් කැපයි. නමුත් දකපු ගමන්ම ඒක පිළිබඳව වහා විනිශ්චයට එනතු ඒක දිහාම ඒකම නැවත නැත එනවනම් බලාන ඉනෝර තිනවා හරි ඉතින් එහාට ගියත් මෙහාට හැරුණත් මේ එකම දේ තමයි ඒ මේ වෙනස් කරලා පෙන්වන්නේ කියලා ඒ පෞද්ගලික ලක්ෂණ දැකලා පෞද්ගලික ලක්ෂණ හරහා මේ සියල්ලම ඇත්තව පොදු ලක්ෂණ දැක්කනම් ඒක ආර්යයි ඒක සත්පුරුසයි අපි බලන්න මිනිස්සු දිහා බලපු ගමන් ඒ මනුස්සයා ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද කියලා වහාම අපි සංඥාවක් ගන්නවා. ඒ මනුස්සයා සිංහලද බුද්ධ ආගමේද නැත්නම් දෙමළ මනුස්සයෙක්ද නැත්නම් මුස්ලිම් මනුස්සයෙක් අපිට ගහන්න බුද්ධ ආගම නැති කරන්න මනුස්සයෙක් කියපු ගම සිංහල බෞද්ධ නම් මල්ලේ දා ගන්නවා අර දකපු ගමන් අපිට ඉබේම තම්බිට උරුමාලු වගේ කේන්තියක්. අපි මේ ඔක්කොම තුල මිනිස්සෙක් කියලා දකිනවනේ. මේ ඔක්කොම මිනිස්සයෝ. මට වෙච්ච නිදර්ශනය තමයි මේක ඉගෙන ගන්න කාලේ වෙන්න පුළුවන්. මට සංඝයා දකින්නකොටම තම්බිට උරුමාලු වගේ. පෙන්නන්නම බෑ මේ ජනතාවට විහිළු සපයන්නේ. කියන්නේ එකක් කරන්න එක. ඒ නිසා ඒක දකින්නකොටම නුරුස්නා ගතියක් තියෙනවා. දකින්න දැකපුවම මේ ජෝකර් කෙනෙක්. නැත්තම් උසුළු විසුළු කාර්යයක් විදිහට තමයි දකින්නේ. ඒ මෙහෙම දැකපු හොඳද නරකද මන් දන්නේ. ඉතින් මේ දකින්න දකින්න වෙලාවේ ඕනම ගියකට මට අනුකම්පා කරන්න පුළුවන් සංඝයාට බෑ. මොකද හේතුව ඒකට ප්‍රතිඥා දීලා තියෙනවා නොකරන්න එහෙමනම් කරපියා බැරනම් ඵලයව එහෙම තමයි මම කිව්වේ පස්සේ අන්තිමට ඕමිල්ලා අවුරුදු 8ක් යනකොට මම පැවිදි වෙන්න හිත හැදුනා කියලා හිතන්නකො එතකොට මම ආශා කරපු කණ්ඩායම කිව්වා කොහොමද මෙච්චර සංඝයාට බැන බැන හිටපු එකනා දැන් Taman ඒ නරාවලට බයින්ද එහෙම නැත්නම් ඒ <clears throat> තත්ත්වෙටපත් වෙන්න ගිය කියලා මම ඒ වෙලාව එච්චර ගමනේ මම කිව්වේ මට දැන් පේන්නේ සංඝයාත් මිනිස්සු වගේ සංඝයාත් මිනිස්සුයි ඊට පස්සේ මොකද්ද ගියෙකුට අනුකම්පා කරනවා නම් ඒ වගේම කරන්න පුළුවන්. අපි යම් ආකාරයකට ඒ විදිහට නම් බණ දාපු ගමන් අපි ඇත්තටම කොටු වෙනවා. නිසා සියලු සත්වයෝ සත්වය වශයෙන් දකින්න පුළුවන්. සියලු මිනිස්සුයෝ මිනිස්සු වශයෙන් දකින්න පුළුවන් නම් අපිට මේ තියෙන ඊර්ත්‍යා, ක්‍රෝධ, මාන කොච්චරක් අයින් වෙනවද? එතකොට මනාප කට්ටියට අභිනන්දනය කරන එකයි, අමනාප කට්ටිය තෝරන බේරන එකයි අන්තිමට වෙන්නේ අපේ ලේපිච්චන එක විතරනේ. අපි කොච්චර කෙරුවත් ලෝකෙ වෙනස් වෙන්නේ. ඒ නිසා සියල්ලේ පවතින ආ වූ පොදු ලක්ෂණ. මිනිස්සු වශයෙන් දකින්න එක. පඩ ව්‍යාපෝ තේජෝ හතර කොයි පැත්තෙන් ආලවට්ටම් කරලා පෙන්නුවත් ඔය හතරම තමයි. ඒක නිසා පඩ ව්‍යාපෝ තේජෝ නොදකින්නවා කියනනම් මම කියනවා කන්නඩි ටිකක් දාගන්න කියලා. හොඳට බලන්නේ කියලා ඇත්ත එක. ඒක එහෙම මොකද පොදු ලක්ෂණේ නොදක පොදු පෞද්ගලික ලක්ෂණ නොදක පොදු ලක්ෂණට යන්න බෑ. සා භාවනා කරන කෙනා පෞද්ගලික ලක්ෂණයට මුවපොව්වගේ ඇස් දෙකෙන් බලනවා වගේ. අලුතෙන් ඇසරව බබෙක් බලනවා වගේ හැමදේම දිහා බලන්න ඕනේ සම්පූර්ණ විවෘතකමකින්. දිලිසෙන දිදුලන කමකින්. නමුත් ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ තුල තියෙන ශක්ති ප්‍රමාණය පොදු ලක්ෂණ දක්නකොට තීර්ණ පරිඥාවට එනවා. ඒ නිසා ඒ ඥාති පරිඥාවේ ඉඳලා තීර්ණ පරිඥාවට යනකොට මේ පරිඤ්ඤය ඥානය කියන එක වෙන්කොට දැන ගැනීම සහ වෙන්කොට දැනගත් සෑම දෙයක්ම ඇත්තා වූ සමගතිය. ඒක මේ බුරුමේ ඉන්න ස්වාමීන් වහන්සලා කියනකොට කියන්නේ අපි හරප්පට්ටියක් දකිනකොට ඒ හරප්පට්ටිය දේශීය ගවයෝද අයෂද්ද ජර්සිද ෆ්‍රීෂියන්ද කිලාරිද මොකද්ද කියලා ඒ කණ්ඩායමේ තියෙනවා විශේෂ ලකුණක්. නමුත් ඒ ලකුණ ඇතුලේ බැලුවොත් ඒ අයෂෙන් හරක් ඇතුලේමත් ඉන්නවා දෙන්නු ඉන්නවා ගොන්නු ඉන්නවා. නෑම්බියෝ ඉන්නවා නාම්බෝ ඉන්නවා පැටවෝ ඉන්නවා වදන්ටි ඉන්නුන් ඉන්නවා ඒ අතරත් වෙනස්කම් තියෙනවා ඒ නිසා සියල්ලම හරක් කියපම් පොදු ලකුණ වැඩෙනවා නමුත් මේ හරක් අතර තියෙනවා එකාගෙන් එකා වෙන් කර ගන්න පුළුවන් ලකුණු අන්නේ දෙකම දන්නවනම් හරක් වෙන ගන්න අපිට ඔක්කොම දැනගත්තට පස්සේ මේක හරක් කියන එක මතක නැති වුණොත් එහෙනම් කරන්න බෑ ඒ නිසා මේ දෙක අතර දැනගැනීමේදී අපි sannivedana හොඳට ඍජු කර ගන්නවා ඥාත පරිඥාවෙන් ඉඳලා තීර්ණ පරිඥාවට බැස ගන්නවා අභිඤ්ඤය කියන්නේ මොකද්ද පරිඤ්ඤය මොකද්ද කියලා දැනගත්තට පස්සේ ඒ මනුස්සයාට පේනවා මේ දේවල් වලින් මාව නටවන ගතිය වෙනුවට මට තියෙන දේවල් විනිවිද දකින්න එකයි විනිවිද දකින්නට පළවෙනි දක්මට ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියනවා ඒකට අපි කියනවා පෞද්ගලික ලක්ෂණය ඒකම නැවත නැවතත් මානසිකාරය යොදනකොට දක්ෂයා සතිය තුලින් සමාධිය තුලින් මේ මට වැටහෙන්නේ තද ගතියෙන්ද උණුසුම් ගතියකින්ද මම මේ කතා කරන්නේ රූප ධර්ම ගැන. අන්නේ ගැළපෙන ලකුණ අනුව නැත්නම් ධාතු මනස්කාර දැම්මයි කියලා කියන්නේ ඒ පොදු ලකුණ දැනගන්න තියෙන හොඳම අත්තල තමයි. එචා භාවනා කරන ඉන්නකොට කන රිදුනා, බඩ රිදුනා, නහය රිදුනා, අර කැක්කෝ මේ කැක්කෝ කියන විනෝඩේ වැටෙන්නේ මොකද්ද කියලා බලනවනේ. වැగిරෙන ගතියේද, තද ගතියද, උණුසුම් ගතියද කිව්වොත් ඒ රෝගයක් සහ කායික ඉන්ද්‍රියන් සම්බන්ධතාවය අයින් වෙලා කිපිච්ච ධාතුව මොකද්ද කියලා බලගන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ අනික් ධාතු තව කිපිලා නැති නිසා සන්තෝෂයෙන් එකයි කිපිලා තියෙනවා. හතරම කිපුණා නම් මැරෙනවා. තව තුන් දිනේ සංසිඳිලා. ඒ ගැන ලොකුවට සතුටු වෙන්න පුළුවන්. එක ධාතුවක් කිපිච්ච බව දන්නවා. මේ හතර දිනාම කිපුණොත් කොහොමද? ආශිෂෝපම සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ හතර දිනාම කිපුණොත් ඔයච්චර කාල කණ්ඩ දීදී බොණ්ඩ දීදී නාව නාව තියාගෙන ඉතුරු හතර දෙනා කිසිම නැහැ හතුරෙක් හතුරෙකුට විසින් කරන්න තියෙන දේ කරනවා. ඉතින් අපි අර ඒ පුංචි කතාවක් තියෙන ඉස්සර කාලේ කපු කබඩාවක් රකින්න හතර දිනක් ඉඳලා තියෙනවා. ඉතින් කබ කබඩාවේ හරියට ඉඳලා තියෙනවා මේ මීයෝ. එක කපුවටයක් හරි තිබුණොත් මේ මීයා කපාගෙන බහිනවලු කපු ඇටේ කපු තේරම අහක දාන්න දෙනවා. ඉතින් මේ මිනිස්සු හතර ගා නඩේ හොයනවලු උත්තරේම කයි. ඊට පස්සේ කළු මනසේ ඥාවුවෙක් ගෙනත් තියාපන් කියලා. බලලි. අම්මද බල්ලා ගිනාවෙතුළු කපු කබඩාව එක මීයක් අත්තා. ඉතින් මේ මිනිස්සුන්ට හරි සන්තෝෂයිලු. ඉතින් ඒ නිසා හතර දෙනෙක් වලු අපි මේ බල්ලට හතර දෙනාට එකවසාර කන්න බෑනේ. කකුල් හතර බාරගෙන එක එකනා කකුලට කකුලට සලකමු කියලා. ඉතින් මේකට හොඳට නාවනවා කවනවා. ඉතින් මූ තරවට හැදිලා දවසක් ලිබ්බොක්කේ බුදියන් ඉන්න වෙලාවේදී නෑ මගේ කකුල කට්ටක් ඇවිල්ලා තියෙනවා. ඒක හම්බෙච්ච එක නා විශේෂයෙන් දුවන කියලා පහකටයක් ගෙනල්ලා ඒක මේ ගිතෙලුනේ හදලා අරකට පිළියම් කරලා ඉන්න වෙලාවේ අරක ලිබ්බොක්කේ බුදියන් කියලා පාංගරේට ගිහින් අරන් තියෙනවා. දුවගෙන ඇවිල්ලා අරමනස හොයනකොටම අර දුවන කියලා තියෙන කපු කපඩාට සේරම ගිනි ගත්තා. ඇඟිනි ගත්තාම වස අවුලයි අර තුන් දෙනාම එකතු වෙලා කකුල සවුත් වෙච්ච මනසට නඩුවක් දාලා තියෙනවා. ඉතින් නඩුකාරයා කතා කරලා මොකද කාරණාව? ඊට පස්සේ කිව්වලු මේ බලන්න කකුල් හතර අපි බාන් කරන මෙච්චර වටන මෙයා මෙයා මේ පොඩි ගොඩේ වේදකමක් කරා. පාංකඩ ගිනි ගත්තා. කපු මේකම ගිනියා මෙයාගේ වැරදි. ඒගොල්ලෝ එක දිව්වේ ඊතුරු කකුල් තුනෙන්නේ. ඒ නිසා උඹලා තුන් දෙනා මේ මිනිහට වන්දි කියපන් කිව්වා. මොඳ කකුල් තුනේ දුවපින්ද තමයි ඔය කපු මේ මේ ලිපගාව ඉඳලා කපු කපටාට ගියේ. ඒ නිසා අනික් ඔය පැටලිච්ච ධාතුව දරාගෙන ඉන්නේ අනික ඔය හොඳ ධාතු හතර. ඒක හොඳයි කියන නිසා තමයි අරකට ලෙඩයි කියන්නේ. හතරම ආශිවිසෝපම. විශේෂයිත නයි හතර දෙනෙක් කියලා හිතනවා නම් කද්දාකවත් ලෙඩ සනීපුණයි කියලා කියන්නේ. එහෙම චිත්තක්ෂණයකට හරි කවුරු හරි හිතනවා ලෙඩ සනීපයි කියලා බුදුහාම කියන උම්මත් එකේ කර වෙන කාටද කියන්න පුළුවන් කියලා. ධාතු හතරම ලෙඩු. එකක් කිපිච්චාම මෙච්චර නටනවා. ඒ පොඩ්ඩක් එපිලාවේ. අපි ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එහෙම නැත්නම් ඒ සමශීතෝෂ්ණ පත්වයෙන් පොඩ්ඩ පැනපු ගමන් අපි දඟලන දැඟලිල්ල බලනකොට රූප ධර්ම වලට වැඩිය දඟලන නාම ධර්ම. ඒක දාතර රහතන් වහන්සේ නමකට නායක ගහලා තියෙනවා. පොළඟෙක් ගහලා. ඉතින් භාවනා කරනකොට දැන් මේක හොඳටම කිපෙනවා. එයා දන්නවා තව ස්වල්ප මොහොතකින් මරනවා ඊට පස්සේ ගෝලින්න කතා කරලා කිව්වලු මේක මෙතන තියන්න එපා. තව එදියෙන් තියාපන්. තව ටිකකින් මේ හතර මහා ධාතු වෙන් වෙනවා කිව්වා. එච්චරයි. අනේ මට මේ එක නැට දෙහිගිරි තුනක් හොයන වරෙන් ගිතෙල් ගෙනෙන් මොකක්වත් නැහැ මැරෙනවා. ඉතින් ඒක දකින්න බෑ. ඒ දේවල් වල තියෙන පොදු ලක්ෂණ දකින්න නැතුව. ඉතින් ඒ නිසා ඉස්සලා දකින්න ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කර. ඉස්සලා දකින්න වම් කකුලෙන් දකුණු කකුල වෙන් කර. ඉස්සලා දකින්න හිටගෙන ඉන්නකොට වැටෙන්නේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට වැටෙන්නේ කොහොමද? හැම රෝග ලක්ෂණයක්ම විතර බලනවනම් ශරීරයට කයට මම ඒ කියා ගන්න නැතුව හැම දෙයක්ම පෙන්වන්නේ අනිවාර්යයෙන්ම ධාතු ලක්ෂණ. ධාතු ලක්ෂණේවත් කියා ගන්න තරම් භාෂාව හදාගත්තොත් යෝගාවචරයේ කුණ දෙකට කියන ආර්ය විවහාරය කියලා. ඒ කියල කියන ඔක්කොමල ධාතු ලක්ෂණ කතා කරන කෙනෙක් නෙමෙයි. අපිට ගැලවෙන්න ඕන නම් එකයි කතා කරන්න තියෙන්නේ. මට වැగిරෙන ගතිය වැඩි වෙලා. මට උණුසුම් ගතිය වැඩි වෙලා. ඉතින් එහෙම තමයි. ඒක මම කියාගන්නේ මගේ තකතිරුකම නැත්නම් මේ පෘථිවියේ තියෙන වායෝ තේජෝ ආපෝ ධාතු හතරම ධාතු මොකට දෑ බාරගන්න. බාරගත්තොත් සලකපන්. සලකවුව කකුල පිච්චෙනවා. කකුල පිච්ච එක අනිත් තුන් දෙනා ගිහිල්ලා කපු කපඩාවට ගෙනිනවා. ඊට පස්සේ ගිනිගන්න. ඊට පස්සේ නඩු. ආ මේ විදිහ දර්ශන බල ජීවිතය කියන්නේ මහ විහිළුවක්. ජීවිතය කියන්නේ මහ හීනයක්. ඒ හීනෙට මේ අනික් කටියත් වගලගෙන අපිත් අහුවෙලා කටයුතු කරන්නේ. ඒකේ තියෙන මේ පරිඤ්ඤය ඥාන අභිඥා නැති නිසා. ඉතින් මේක තේරෙන්නේ නැනව බනහපු නැති කෙනාට, මේක ගැලවෙන්න ඕනකම නැති කෙනාට, ආර්යනාංශය දැකම නැති කෙනාට, සත්පුරුෂයා දැකම නැති කෙනාට. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආර්යනාංශලා දැකලා හෝ වේවා, ආර්ය ධර්මයේ අහලා හෝ වේවා, සත්පුරුෂයන් දැකලා හෝ වේවා, සත්පුරුෂ ධර්මයේ හැසිරුණා හෝ වේවා, අපේ තියෙන ඇබ්බැහියක තරම. අපි කොච්චර කැමැති වුණත් මේ පොදු ලක්ෂණ දකින්ද අපි මමයා මම ආයේ වංචනික ධර්ම හැම වෙලාවෙම පෞද්ගලික ලක්ෂණ දකිනවා. ඒත් කමක් නැහැ. ඒක මම දැන් මෙතන. අතීතනාගත නෙවෙයි නා. ඉතින් ඒකට මේ යෝගාවචරයට කියන ගතිය කියන්නේ සීක හැසිරෙන්නා කියලා. ඉතින් අපි හැසිරෙන්නම් වශයෙන් මේවා මතු කරගන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් කොනහඬවක්වත් පහත් කළ කතා කරනවා නෙවෙයි. මේ විදිහට අපි අපි අපේ පිළිබිඹු අනුන්ගේ දර්ශනීය දර්ශනීය ආදාසය තුලින් නොදැක්කොත් අපි බොහොම සන්තෝෂෙන් ජීවත් වෙයි හරි කියලා. නමුත් කිසිම හරියක් නැහැ ප්‍රමාදයක් තියෙන. දෙකින් තමයි ශක්ති ප්‍රමාණය යෝගාවචරේ උනේ යෝගාචර මධ්‍යස්ථානට ආවේ මේ පරියංග සක්මන් වශයෙන් භාවනා කරන්නේ ඉතින්දා වැඩ කරන සතියෙන් ඉන්නේ මේ එනේන ලකුණ ඒ ඒ තන කොටු කරලා ගත්තොත් ඒ එකකට ඔක්ක කොන්ද පාන්නේ. ඒවා නොදක ඝන වුණොත් එක දිගට චිත්තක්ෂණ ගියොත් එතන සංඥාවල් ඇවිල්ලා අපි වැටෙනවා. ඉතින් ඒක තමයි ਸਰවචනදි කියන්නේ වැටෙන්නේ නැතුව බෑ වැටෙද්දි වැටෙන බව දැනගෙන සංඥාවල් සංඥාවල් වශයෙන් දැනගන්න නම් ඒ මේ මඤ්ඤණා තත්වයක ඉඳලා අභිඤ්ඤය තත්වයට එන්න ඕන නිසා විචිත්‍රම චරිතය තමයි මේ මඤ්ඤණා කරන අශෝතවත් පුදුජනත් නෙවෙයි රහතන් වහන්සේත් නෙවෙයි. ඒ දෙගොල්ලගෙම ගන්න දැන. ඒගොල්ලෝ සීතල වෙච්ච දේවල්. මේ භාවනා කරන මාස තමයි විචිත්‍රම මනුස්සය. නැත්නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන මේ පෙරලිය තමයි ජීවිතේ සංසාරේ ඉතාමත්ම ලස්සන නිසා සන්තෝෂෙන් ජීවත් වෙන. හැම දෙයක්ම විනිවිද දකින්නේ. ඥාත පරිඥාවෙන් නෙවෙයි තීර්ණ පරිඥාට එළඹෙන තාලට ගත වුණොත් කවුද සත්පුරුෂයා කවුද ආර්යයන් වහන්සේ කියලා තේරුම් ගන්න පුළුවන්. කොයි චිත්තක්ෂණේද අපි ආර්යයන් ධර්මයට අනුග්‍රහ කරේ කොයි චිත්තක්ෂණේද අපි ඒ පෘථග්ජන අසුතවත් අනුග්‍රහ කරේ කියලා දැනගත්තොත් ඒක ඥාත පරිඥාවක් ඒකත් අභිඥේ ඥානයක් ඒකත් පරිඥේ ඥානයක්. ඉතින් ඒකෙන් තමයි කෙනෙක් මේ භාවනා කරන කාලෙදීම දේවල් වලින් විනිර්මුක්ත වෙලා ස්වාධීන වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අද දවසේ ශයන වෙලාවක් ගත වෙලා තියෙන නිසා මම මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා අපි බලාපොරොත්තු වෙමු. ඊතුරු සංකල්ප දිගෙත් ශක්ති ප්‍රමාණෙන් ඉදිරිපත් කරමින් මේ එක එකකින් අපි ඒ මඤ්ඤණා සංඥා ගන්න හැටිත්, අභිඥා ගන්න හැටිත්, පරිඥා ගන්න හැටිත් මේ එක්කෙනෙක්වත් දන්නේ නැති දේවල් නේ. මට තියෙනවා මතු කරවලා නැවතත් ඒ පණ ගන්නලා දෙන එකයි. ඉතින් මම හිතනවා මේ කාලේ ඇතිවෙච්ච මතු වෙච්ච ඒ පුද්ගලයේ මේ මූලධර්ම සහ අධ්‍යක්ීම් ඥාන සියලු දිනාටම හේතු ආසනා වේවා. එසේ වීමෙන් තම තමන් කරගෙන යන වැඩ භාවනා කටයුතු තව තවත් සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මුත මුතේ මුත මත්තන් කියලා එකක් කියනවනේ ඒකෙදි. දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන්. දිත්තේ කියලා කියන්නේ ඇහැ. ඇහැ සහ ඒ කියන්නේ රූප. දෙකින වර්ණ රූපෙදී. සුතේ කියලා කියන්නේ කන සහ ඡද්ද. මුතේ කියලා කියන්නේ නාසය දිව කය කියන තුනට ගන්නේ හැපි. ඔකට මුත කියලා කියනවා. ඉතින් ඒ දිත්‍ය නැත්නම් දෘෂ්ටිය සහ වර්ණ රූප හරීම ට්‍රිකි. හරීම යහුසුළු ඒ නිසා ආධුනිකයට අල්ලන්න අමාරුයි. ඊගාට සුතේ අමාරුයි. ලේසිම එක තමයි මේ අත ගැටෙනකොට තියෙන ස්පර්ශය. ඒක තමයි මුතේට වැටෙන ඒකේ නහය දිවටත් තියෙන කය තමයි මෙතනින් ගන්න. විඤ්ඤාත විඤ්ඤාතවත්තන් කියලා කියන්නේ නාම තනිකරම නාම ධර්ම. ඒ නිසා රූප ධර්ම වල ගොරෝසුම මණ්ඩිම කොටස් තමයි මේ ආස්වාද කරනකොට දැනෙන දැනිල්ල. ප්‍රසආත් කරන දැනෙන දැනිල්ල. අත ගන්නකොට යනකොට එනකොට පය තියෙනකොට තියෙන එක. ඉතින් ඒකෙදි ඒක දකිනකොට මම ඉන්නේ මේකයි කියලා දන්නවනම් අභිඤ්ඤය. ඉන් එහාට මේක උනා හොඳයි නරකයි තොරන් ගහලා මොකක්වත් එපා ඊගා චිත්තක්ෂණේ ලක්ෂණ එකයි තියෙන්නේ. පරිඤ්ඤය කියන එක මේ වෙන්කොල්ල දැනගෙන ඉවරලා ඒක විනිවිද දකින්න එක එකම දේ නැවත නැවත දකින්නකොට සිද්ධ වෙන දෙයක්. ඒක අපි කළ යුත්තක් නෙවෙයි. පොදු ලක්ෂණ දකින්න එක වෙනවා. එන්නේ එන්නේ දේ බෞද්ධත්ව ලක්ෂණ දකින්න එක තමයි යෝගාවචරය වෙහෙසන බල කරන්නේ. හරියට මේ පොතක් බඳින්න ඒ හැම කොලේම අරගෙන පිටු අංක බලලා නමලා නමලා නමලා නමලා කෝටි ගණන් කර ගමන් වෙන් කළ කියන්නේ. කියලා මේක එක පොතක් මේක එක පොතක් මේක එක පොතක් කියලා බයින්ඩරට දෙන්න. මේ නමන කියන නෑ වෙහසක් ගන්නෑ. කොච්චර ලොකු පොතක් වුණත් මැෂින් එකකුත් තියෙනවා. ඒ කොළ නමන කෙනා හරියට කොළ සෙට් එක බයින්ඩයක් හදුවා ඒක පැත්තකට දානවා. ඒ වගේ එකක් යනවා. ඒ නිසා හැම මතුවෙන මතුවෙන හැම චිත්තක්ෂණයක මොතේ කියලා කියන්නේ මේ නහයත් දිවත් කයත් සම්බන්ධ වෙලා තියෙන ගණතුරු. ඒක තමයි කායानुපසනාවට වැටෙන්නේ. කායानुපසනාව ඇත්තම කය තමයි ප්‍රධාන වශයෙන් වැටෙන්නේ. මේ වේදනානුපසනාව යනකොට නාම ධර්ම වලට වැටෙනවා. කායानुපසනාවේ ඇහැ කන දිව නාසය කය කියන කෝඩර් එකට තියෙන්නේ. ඇහැ අල්ලන්න මම අරුදේ ඊගාට නහය. ඊගාට දිව ඊගාට ඊගාට නහය දිව කය තමයි කියනවා කිනීරයක තියලා කුළු ගෙඩියකින් ගහනවා වගේ තේරෙනවා කියනවා කය ස්පර්ශය. ඒ නිසා කායන පස්සනාවට තමයි සර්වදී දැන් ඇත්තටම වර්තමාන කාලයේ වේදනාන පස්සනා ඉස්සර කරන භාවනා ක්‍රම තියෙනවා. චිත්තාන පස්සනා ඉස්සර කරන භාවනා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි ඔය මොන්ටිසෝරු ගන්නනේ අපි ඉහළ පන්තියෙන් පටන් ගන්නවා. ඒ සමහරු කැමති. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හොඳට ගිය ආත්මවල පුරුදු කරපු කෙනෙකුට නම් හොඳයි. නමුත් ඒ වුණත් හොඳම ක්‍රමය තමයි 1 2 3 4 ක්‍රමය. අපි දන්න දැනගත්තත් කමන්නේ කායන පස්සනාවට පටන් ගන්නවා. ඉතින් මේ මේ මේ කතාව අපි මේ කියන ශේෂ්ත්‍රය තනි කරන් බලපාන විපස්සනා. සමථයේදී එකක් නෙමෙයි සමථයේදී සමාධියේ මේ කතා කරන්නේ ඥාන ගැන අභිඤ්ඤය ඥාන, පරිඤ්ඤය ඥාන, පොදු ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ වගේ කියනව අපි ඇත්තටම විශාන්තරව දැනගෙන තියෙනවා. හැබැයි ඒව බාහිරයි. එච්චරයි වෙනස. දැන් මේ කරන්නේ අස්පනා අපිට වෙන දේ. ඒකයි විපස්සනා කියන්නේ ඉන්සයිට් කියන කෙනා අනිත් ඒවා අවුට්සයිඩ්. ඒ ඇති මිනිස්සයා ගොඩක් ඉස්සරහට ගියා. යන කාලේ නම් ප්‍රේමයක් තිබුණා. දැන් දන්නව නන්නත්තරයි කියලා. හැම විශේෂයකින්ම ලෝකයන් නන්නත්තර කරනවා. බුදුරජාණන් සිතන්නේ මේ Taman තුල මෙතන දැන් සිද්ධ වෙන දේ තමයි. එහෙනම් ඒ හිතේ රාගෙ තියෙන්න බෑ. රාගෙ තියෙන්න බෑ කියලා කියන්නේ ඒ හුස්ම ගන්නකොට ඇති වෙන පටවියාපෝ තේජ ගුණ වලට ආස කරන්න බෑ. ආසාවක් එන්නේ නෑ. ද්වේෂ කරන්න දෙයක්වත් නෑ. මේ ආසාවෙන් ප්‍රසාද කියලා මොහේකුත් නෑ. චින්තා විඥාන ආපු ගමන් තමයි ඔක්කොම කලවම් කරලා කොහේ ඉන්නවද කල්පනා කරනවද හිතලුවද්ද කියලා අවුල නිසා අර දිත්තේ දිත්ත මතන් කියලා කියන චින්තාමේ කපහරි. හරියට ඒ ඒ දේ ඒ දේ වෙන් කරගෙන දැන් ඔය දිලුම් ගෙඩියක් කරලා බලන්න පැක්කලා තියෙන හැටියට කවදාකවත් එක ඇටයක් අනිත් ඇටයක් එක පටලවිලා නෑ. අනිත් කරම කේස් වල්ලක් ගත්තත් හරියට කේස් ගහින් කේස් ගන්න වෙන් වෙලා තියෙනවා. වල්ල වෙනම කතාවක්. එකට ඒ වගේ ටෙලිවිෂන් එක ගත්තොත් ඩොට්ස් වැටෙන වෙලාව බලන්න කිසිම ඩොට් එකක් තව එකකට හැප්පෙන්නේ නැහැ. නිසා අනිවාර්යයෙන් මේක පරිඥා කරන්න. ඒක කළ දැනගන්න පුළුවන්. නමුත් හැම ඩොට් එකක්ම එනවා යනවා. එනවා යනවා. ඒ පොදු ලකුණක් තියෙනවා. නිසා ඩොට්ස් බලලා ඒකේ තියෙන පොදු ලක්ෂණ දකින්නවා කියන්නේ ඉතින් අර ටෙලිවිෂන් එකේ තීම් තීම් එක මේ ඩ්‍රාමා එකේ තීම් එක පේන්න බෑ වෙලා. නාටකම පේනවනම් මේක පේන්නේ නෑ. මේක පේනවනම් නාටකම පේන්නේ. ඒ තරමටම මේ මේ රහතන් වහන්සේ උඩ ඉඳලා පල්ලයට බලනකොටත් පල්ලයට ඉඳලා උඩ බලනකොටත් මේ දෘෂ්ටි කෝණ දෙක එකම දේ. ඒ දෙකම බලන්න පුළුවන්. ඒ බලන කෙනා තමයි ශීක මට්ටමේ ඉන්නේ වෙලාවක උඩ ඉඳලා පල්ලයට බලන. අනිත්‍යත්වය දකින්න. වෙලාවකේ ඥාන රූප පිළිම පේනවා. සුඛාත්මයක්ද සුඛාත් නාඩකමක්ද මේ කියන්නේ දුක්ඛාන්තිකක්ද කියලා තේමාවක් තියෙනවා. මේ දෙකේ පටලවෙන එක තමයි විචිත්‍ර වෙලා. බාහිර දුන්නේ අන්න ඒ වගේ එක හැබැයි ඒක දැනෙන කෙටි අවවාදයක් gist of the meaning කියලා වගේ. විතක්ක ਵਿਚාරත් ඕකෙම නේද? විතක්ක ਵਿਚාර තියෙන්නේ යොමු කරවන්න. දැන් මේ ඔක්කොම ඉන්නේ මට මෙහාටම මෙයාත් එක්ක මම කතා කරන්නේ මෙයාට මගේ හිත යොමු කරන්න මේ විතක්කේ ඉතින් නංගනවා. ඊට පස්සේ ඒ මම මෙයාගේ වෙන් කළ වීම ਵਿਚාරේ මට කියනවා මම ගිහියේ අදුරු කරන මම ආරන්නේ බලන්න මෙයාත් ආරන්නේ බලන්න මෙයාත් අදාරන්නේ බලන්න කියලා මම දන්නවා මෙයා ਵਿਚාරේ මනසෙන් කියනවා මේ කට්ටිය මෙයා වෙන් කරලා පෙන්වන්න ගතිය. ඒක ඇත්තටම හිතේ සිදුවෙන දෙයක්. නමුත් අපි මඟ අල්ලනවා. ඉස්මතු පන්නලා යනවා. පන්නලා ගියාට පස්සේ සතිය නැතිකම නිසා විචක්කේ තමයි මානසිකාරය කියන්නේ. විචක්කේ තමයි සම්මා සංකප්ප කියන්නේ. හරියට දෙයකට මේ දේවල් කියේදී එකට යොමු කරනවා. ඒක කියන්නේ මේ කණ්ඩායම් ෆොටෝ ඉන්න තැන්වල අපි දැන් අපේ මාමත් ඉන්නවා. ඒකට ස්ටාෆ් එක ඔක්කොම ඉන්නවා. මේ ෆොටෝ එකේ මාම විතරයි මම බලන්නේ. තුන්වෙනි පීඩියේ දෙවෙනියට ඉන්නේ මම. ඒක විතරක් බලනවා මේ ෆොටෝ එක බැලුවට මගේ විතක් යොමුලා තියෙන්නේ හරියට ඒ පුද්දලයි. මේකට කියනවා විතක්. ඊට පස්සේ විචාර බුද්ධිය කියනවා මේ ඔක්කොම ඉන්නේ පිළිමේ. මේ ඔක්කොම ඉන්නේ එක ඉස්කෝලේක ස්ටාෆ් එකක්. එහෙනම් මේගොල්ලෝ ඉන්න ගොඩනැගිල්ලට සාපේක්ෂව මේක ඉන්නේ ගහකට සාපේක්ෂව සාමාන්‍ය විචාර බුද්ධියකුත් තියෙනවා. ඉතින් ඒ දෙක නැතුව බෑ කියන එක නේද? ස්වාමීන් වහන්සේ ඒක තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. අභිඤ්ඤේ පරිඤ්ඤේ වෙන් කරගන්න විතක්ක ਵਿਚාර දෙකේ තියෙන ෆන්ක්ෂන් එක විතත් විතරේ කෘත්‍ය දැනගෙන යනවා. මනසිකාරය කියන්නේ ඒකට බාහනාදී මෙනෙහි කරනවා කියන්නේ ආස්වාසිය ආස්වාසිය මෙනෙහි කරනවා ප්‍රසවාසය ප්‍රසවාසය මෙනෙහි කරන කියන්නේ මෙන්න මේ ඥානයකට ඉඩ අරන් දෙනවා. යොමුවක් කරන් දෙනවා කොහොමද? නැත්තම් ඔය තොගේට ගන්න. මම හුස්ම ගත්ත බාහනා කර අවුරුදු 15ක් ඉස්සර කර මොනවද දන්නේ? මම එහෙම බලලා නැහැ. මම දන්නේ නැහැ. කිසි වැඩක් නැහැ කොච්චර මැනික ඉල්ලම කොට ගත්තත් මැනික් අඳුරනවා. ඉල්ලම් කොට ගන්න ගන්න මහන්සි වෙලා තියෙනවා. වැඩක් කළා නැහැ. ඒ නිසා අපි අත්දකිනවා නම් විපස්සනා වශයෙන් අත්දැකී හැක්කක් විපස්සනා ආරමුණට ගන්න කද්දාක සංකල්පයක් නෙවෙයි. ඒක අත්දැක්කේ මොකද්ද? ඒක ඒ වගේ මීගා චිත්තක්ෂණයකට 100 100ක් ක්ලාස් වලට මේක 100 100 රස විඳලා තියෙනවා. මේක දැකගෙන තියෙනවා. ආන්න එහෙම තෝරලා බේරලා යන්න පටන් ගත්තොත් වැඩි කල් කරන්නේ. කරවගන්ටක් ගාලා දෙනවා මේක ඇත්තටම මොළයට ගන්නේ මෙමරි එකට යන්නේ චිප් වශයෙන්. චිප් එකට යන්නේ. ඒක එක්ක පොසිටිව් එක්ක නෙගටිව් එක්ක යස් එක්ක නෝ. ආනි චිප් එක වෙන් කරලා අතර ගන්න පුළුවන් ගැතිය තියෙන එකම සතම නැසෙලා. ඉතින් අපි දන්නේ තොගේට කන්න ගත්තාම කොච්චර කෙරුවක රාතල් ගන්න දන්නේ. මඩ නම් කාලා තියෙනවා. මේක නෑ කාරු රාතල් ගන්න කිව්වේ. මඩ තමයි කන්නේ. දැන් මෙච්චර අන්තට්ටු හතටක් බඩේ මෙච්චරක් කාලා තියෙන කියලා දන්නේ. ඒ උගදෙන කියන ඒක නරක වැඩක් කියලා මම කන රාත්තල් ගන්න දන්නවා. කන්නේ කොහොමදත් මඩන. මම කියන රාත්තල් ගන්න දන්නේ කොහොමද? විමා විශ්ව විචාර බුද්ධියෙන් කරන රාත්තල් ගන්න කියන එක තමයි. අවසරණනම් මේ සක්මන් භාවනාවේදී සක්මන් භාවනාවේ දකුණු කකුල පොළවේ වදිනකොට ගැටීම් වගේම සද්දෙකුත් ගන්න ගන්නවා. වම තබනකොටත් ඒ විදිහට තියෙනවා. ඒකේදී අර ගැටීමයි සද්දේ දෙකක් ඒ කියන්නේ ගැටිලා ඉතර වෙලාවක් යන්නේ නැහැ සද්ද හෙන්න. මේකම තේරුම් ගන්න ඕනේ කොහොමද කියන එක තමයි. නෑ ඒ දෙකම ඇත්ත වශයෙන් සිදුවෙන දෙයක් නැත්නම් ඇත්ත වශයෙන්ම අස්පනා පිට සිදුවෙන දෙකම එකයි. ඒ දෙකම හොඳටම කියනවා දැන් ඉන්නම සක්මනේ. හිතනවා නෙවෙයි, වේදනාවක නෙවෙයි, කායික අමාරු වේදනාවක් නෙවෙයි, සද්දේක නෙමෙයි මම ඉන්නේ සක්මනේ මේ සක්මනේ ඉනකොට මට මේ ස්පර්ශයත් වැටෙනවා ඒකේ චර්චර සද්දෙත් නැහැ පපඩම් වල ඇවිදිනා වගේ ඒ දෙකම ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් අස්පනා අපිට සිදුවෙන්නේ දෙකක් නෙවෙයි දහසක් තියෙනවා අඩු ගන්න කෙනෙක් එකක්වත් පටන් අර ගන්න බලන්න එතකොට දෙක වෙයි තුන වෙයි හතර වෙයි jigට විනිවිදගෙන විනිවිදගෙන යන්න පටන් එතකොට මේ සක්මන සඳහා සක්මන් නොකරුවත් අපි හදිසියෙක හරි දුවනවා කියලා කියන්නේ දුනකොට උනත් අපිට තේරෙනවා අර වැඩපිළිවෙලට මානසිකාරයේ විස්තර වශයෙන් නැති වුණාට මේ අත්දැකීමක් තියෙනවා. කොහේ හරි මේක මෙමරි එක කලෙක්ට් වෙනවා. එහෙම නැත්නම් මේ වීඩියෝ ක්ලිප් එක ෆිල්ම් වෙනවා. අපි හංගන්න හැදුවට මම කෙරුවේ නෑ ආරේ මේ කෙරුවට ප්‍රතිසාක්ෂියට අනුව වෙලා තින්නේ අපි කරන්නේ ඒකට එහෙමම 100ක් ඡන්ද දෙලා වෙන අත්දැකීමම පෞද්ගලික වශයෙන් බලනවා පෞද්ගලික බොහෝ දකින්නකොට ඒක නිස්සාරය වෙලා හරහා ගිහිල්ලා වෙන මේ හැම දෙයක්ම උඩ දමමින් තියෙන. හැම දෙයක්ම චංචල වෙමින් තියෙන. හැම දෙයක්ම කම්පන වෙමින් තියෙන එක ආකාරයක නැහැ. මේක පෙරලෙනවා. විපරිණාමයටපත් වෙනවා. සැලෙනවා. ඒ වගේම කවදාකවත් එක දෙයකට මේක අඩු කරන්න බෑ රික්තක්මයි. සමූහයක්මයි. රාශියක්මයි. අපේ තියෙන තකතිය කොහොම උගන්වන්නේ අපිට එකට අඩු කරන්න හදනවා. අඩු කරපුවම අපි. නෑ මේ කොහොමද කරේ හිටක් තියෙන්නේ. මේක ගන්නවත් ඒ නිසා විනිශ්චය කරනවා විනිශ්චය කරනවා එකට අඩු කරනවා. අඩු කරපු ගමන් බොහෝ දේ අමතක කිරීමට සාප ලබනවා. ඊගා පැතිකඩ වෙනස් වෙයි ඊගා පැතිකඩ වෙනස් වෙයි එනේන පැතිකඩට විචල්්‍ය සාධක රාශියක් තියෙනවා. අපි නඩු කියනකොට ගහපා දෙනකොට එකට අඩු කරන්නේ උදංගලන්නේ. ඒක නැති කරුවොත් හරියයි කියලා හිතනවා. සමහරට ඒක ප්‍රධාන දේ වෙන්න පුළුවන්. සමහරට ඒක ප්‍රධාන දේත් නෙවෙයි. ඉතින් අපි ප්‍රශ්නේ මග අරිනවා. මේක සමූහයක් බව සමූහයක් කියන එක කියන්නේ රාශියක් වශයෙන් දකින්න කියනවා. ඝන සංඥාව නෙවෙයි රාශි සංඥාවෙන් බැලුවොත් අපි විවිසන්න පුළුවන් ඊගා රාශියේදී මොනවා වේදන අපත්ත මානස කියන්නේ ඒකයි. මේ විනිශ්චයකට එන්නේ නැහැ. ඊගා එකක් බලමුකෝ. ඊගා එකක් බලමුකෝ. ඊගා එකක් බලමුකෝ කියලා බලන්න බලන්න ඉඳ ඉඳ තපස වැඩෙනවා. ඉවසන ගතිය වැඩෙනවා. සැලෙන්නේ නැති ගතිය එනවා. සක්මනේදී පටන් අරගත්තත් සක්මනේ පටන් අරගෙන පතුලෙන් පටන් අරගත්තට හොඳට බලව මුළු කය පුරාම විහිදෙන අත්දැකීමකට යනවා. ලක්මණෙන් යන එක ඉදිරියට ඇවිදින කොටත් ඒක තියෙනවා. පරියන්කේ ඉන්න කොටත් තියෙනවා. ඉතින් ඒකකොට පේනවා පරිේශනාගාරයෙන් පිට යන්නේ නැහැ අපි කොයි වෙලාවකවත්. අපි ඉන්නේ පරිේශනාගාරෙමයි. දුක කරදරකේ හිටියත්, ලෙඩක දුක හිටිය ඒකේ තියෙන මනුෂකම. ඒකේ තියෙන ක්ෂණ සම්පත්තිය, ඒකේ තියෙන මේක මට කාටවත් මගේ මේක මේක මම හොරකම් මේක මගේ හොරකම් කරන්න බෑ කියන ගතිය තියෙනවනම් පුංචි දේවල් තුමුට සංකල්ප. අත්‍යවශ්‍ය දේ තියෙනවා කියලා. දැන් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ කියන අතරතුරේදී ප්‍රපංචන කියන වචනය ස්වාමීන් වහන්සේගේ පිට වුණා. දැන් ඒ කියන්නේ ක්ලේශද? ඈ? ක්ලේශ ප්‍රපංච කෙලෙස් වෙන්න පුළුවන්. කෙලෙස් දුච්චර්ච වෙන්න පුළුවන්. ඒවයි මට්ටම් ප්‍රපංච ධර්ම කියන්නේ මේ වාග් බහුල්‍ය වාචාලකම කියලා කියන්නේ. එකක් කියන්න ඕනකොට ඒ කෙලින්ම කීර්ත නෙවෙයි කියන්නේ වතේ වතේ වතේ වතේ කරකෝ අතිශෝක්තිය දානවා බොරුවගේ මල්ලි පාවිච්චි කරනවා ඒවල කියන ප්‍රපංච කරනවා කියලා. දැන් මෙතන කෙලින්ම දානසාලට යනකොට මෙහෙන් ගිහලා 16කට ඉඳ ගිහිල්ලා පස්සේ 25ට ගිහිල්ලා 13ටත් ගිහිල්ලා 15ටත් ගිහිල්ලා ඒ පැත්තෙන් 17 දිහා ගිහිල්ලා ඒත් එනවා දානසාල. හැබැයි වල්ලා කියෝ තමයි. මේ කෙලින් පාර දිනනවා. ඒක කෙරෙන්නේ නැහැ. ඒක අපි ක්‍රියාවලත් නැහැ, වචනවලත් නැහැ. මේ අහවල හම්බෙලා මෙන්න මේක මම කියන්න ඕන කියන එක දන්නේ නැහැ. දැන් ඉතින් ඒ කියන්නේ ධර්මයේ ඒ ඒ විදිහට මේක ඇත්තටම ධර්මයේ පෙන්නන අධර්මයි. ඔව්. ධර්මයේ පෙන්නන අධර්මයේ සරුවචනාංශලා අතර එච්චර භාග බහුලයක් නැහැ. කතා කිව්වේ ගන්නවන ගන්නේ නැත්තම් ඒක ඇත්තටම බලලා කියන්නේ මේක කලේ උඩින් නම් උඩට හරවලාද පල්ලයට හරවලාද? උඩ නමට පල්ලයට නම් කලවට වතුරක් කරන්නේ නැහැ. අපේ තියෙන්නේ ඒක කියන්න ඕනක විවිධ පැති වලින් කියමින් ඒ මනස කලෙ මොනින්ද මගෙන ඉන්නේ අපි කියනවා අපි ගහපාදන පරසවචන කියනවා කේලම් වචන කියනවා බොරු වචන කියනවා මේක නිකන් ශක්තිනාස්තිය වටවලල්ලේ යමක් ඒකමයි වත්තේ කියලා කියන්නේ ඒකමයි සංසාර වත්තේ කියන්නේ බෑ ඒක මේකට සංසන්දනය කරේ ස්වයංවාසය ඒකයි ඒ කියන්නේ අපි අභිඥා පරිඥා නැති වෙලා හැම වෙලාවෙම අපි ඉන්නේ ප්‍රපංචක තමයි මඤ්ඤණාවක තමයි අභිඥා පරිඥා තියෙනවනම් මඤ්ඤණා නෑ. කෙලින්ම ඩීල් කරන සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒක කවුරුත් ඕනේ සබ්ජෙක්ට් එක 100ක් ප්‍රත්‍යක්ෂයි. කවුරුත් පිට පිට සින්තම මඤ්ඤණා කිරීමේදී වහන්සේ විදේශනාවේදී කියනවා මේ ගුරුවරයා පිළිබඳ ආරණ්‍ය පිළිබඳ ඒ අභිඥා මඤ්ඤණා කියන්නේ තීරණ යුක්තිය පිළිබඳවත් මඤ්ඤණා කරනවා. ඊළඟට දෙන නිවන ගැන. නිවන ගැන. මේකේ අන්තිම පෙන්නන තියෙන නිවන ගැන. නිවන කියන්නේ විසුද්ධි හතරටමනේ. ඉතින් නිවන ගැන මඤ්ඤණා කරනවා කියලා කියන්නේ නිවන ලබන්න ඕන දේ කරන්නේ නිවන ලබන්න ඕන වර්තමාන ඉලඹ සිටියේ තියෙන කතා නැත කරන්න ඕන වෙලා තියෙන. ඒ වෙනුවට නිවන ලබන්න අතන ගියොත් හොඳද? මෙහෙම හිතගෙන කෙරුවොත් හොඳද? ඉඳගෙන කෙරුවොත් හොඳද කියලා කල්පනා කර කර ඉන්නවා. සීල විසුද්ධිය කියන්නේ මඤ්ඤණාවෙන් තොර දෙයක්. මම සීල විසුද්ධිය ගැන කියන වචනේ පාවිච්චි උනේම නෑ මුළු දේශනාව පුරා. මම කිව්වේ නිම නෑ. ඒනයි ඒකත් මංජනාවක් වෙන්නේ. නෑ <laughs> මම කිව්වේ නිවන. මේක තියෙනවා අනුතරෝ යෝගක්ෂේමී. ඒකේ කියන පාඩේ නමතර සංකල්ප විශ්ය අතර තියෙනවා. ඒක ඇත්තටම අටුවාචාර්ය වහන්සේලා කියනවා මේ කියන්නේ අන්කට්ටි හිතන නිවන අපේ නිවන නෙවෙයි කියලා. ඇත්තටම කියනවා අපේ තියෙන නිවනත් හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. හිතන්නේ නැති කෙනෙකුත් නැහැ. ඒක වෙනම දෙයක් නමුත් හිතලා වැඩක් නැහැ. ඒකට කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රතිපදාව කරන්න ඕනේ. කල්පනා කරලා වැඩක් නැහැ. කල්පනා හිතේ කියලා නොකරනට වඩා හොඳ ඇති. නමුත් කළ යුත්ත බුදුහාම දිල් තියෙන ප්‍රතිපදාවක් තියෙනවා. සද්ධාව කුසල ඡන්දයක් වශයෙන් ඇති වෙන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න. සංකීර්ණයේ පියවරල් හතක් වෙනවා. සද්ධා ජාත උපසංගමති උපකවන්තාන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඔයිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපවරටති අත්තං උපපරික්කතෝ සති චන්தோ ජායති ධම්ම නිජ්ජානත්තං පිටපසේ පළවෙනි හතම පෙන්වන්නේ මේ තියෙන සුපර්ෆිෂල් ෆේත් එක ඒ කියන්නේ try කියනවා කියන එක strive කරන හැටි ට්‍රයින් කියලා කියන්නේ ඔය වල්ලාසි ගහගහ ඉන්න තාම දන්නේ නැහැ කොයිද. ස්ට්‍රයික් කියන්නේ ඒව නෙවෙයි. මෙතෙන් මම යන්න ඕන දැන් යන්න පටන් ගන්නවා. එල්ලෙස් තිරන්නේ. වේගය සහ ප්‍රවේගය අතර වෙනස. පටිවිද්‍යාව උගන්වන්නේ වේගය කියන්නේ අවිචාරවත් වේගයක්. ප්‍රවේගය කියන්නේ දිශාගත වෙලා. ශ්‍රද්ධාව අවිචාරවත්. කුසල ඡන්දේ දිශාගත වෙලා තියෙනවා. එයාට දැන් ඉන්න බෑ. එයා ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක කරන වෙලාවේ දැන් මෙතන ඉඳලා දානසාරකම් ගියා මෙහෙම කෙලින් බර්ඩ්ස් අය එකට යන්න බෑනේ අපිට. අර මෙහාට යනවා මෙහාට යනවා එහාට යනවා ඒ ඔක්කොම පියවරක් පාසා දානසාරකට ලං වෙනවා. අපි එළියට බහිනවා කොහේ යන්නද කියලා දන්නේ යනවා. නමුත් එල්ලේ නැත්තම් ඒක සද්දාව කියනවා. මම යන්නේ දානසාරකට කියලා යනවනම් ඒ කුසල ඡන්දය ඒ කරවැලීමේ ආසාවක් තියෙනවා. කුසල ඡන්දේ ආවට පස්සේ මනුස්සය වළක්වන්න බෑ කාටවත්. නිසා රෑ හීනෙමුත් කල්පනා කරන්නේ මේක ළඟා කරගන්න හැටි. ඉඳගෙන හිටියත් බුදියා හිටියත් මෙන්න ඒකට දවසින් දවස දවසින් දවස ක්‍රියා උඹස් බඳිනවා වගේ කරගෙන කරගෙන උපාය මාර්ග හොයනවා. උපාය මාර්ගේ හේවෙනවා ක්‍රමසාවිදි හොයනවා කියන එක හරීම ලේසි. වුමනා ඕනේ කරලා තියෙනවා. අපිට මේ try කරන්න පුරුදු කරන්න එපා. මිනිස්සු ඒක wastage of time. strive. ශ්‍රද්ධාව නෙවෙයි. හැබැයි ශ්‍රද්ධාවෙන්මයි කුසල ඡන්ද දෙන්නේ කියලා මතක තියාගන්න. ඒක ශ්‍රද්ධාව නතර කරන්න බෑ. ශ්‍රද්ධාව කුසල ඡන්දය බවට පත් වෙන්නේ නැත්නම් කාලේ නැස්ති කියලා. එනිසා ශ්‍රද්ධාව කුසල ඡන්දයටපත් වෙලා කුසල ඡන්දේ ඕකප්පන ශ්‍රද්ධාව බාට වෙච්ච අධිකම ශ්‍රද්ධාවට ගෙනියනවා. ශ්‍රද්ධාව හොඳයි. හොඳ උනාට අවිචාරව. සමහරවිට මම කරන්නේ ආයතන වල දාලා තියෙන විෂන් විෂන් කියලා කියන්නේ ශ්‍රද්ධාව වගේ දෙයක්. world vision world vision ඒ වගේ වෙයි ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට පෙන්වන්න ඒගොල්ලෝ අපිව ඒකට කියන්නේ vested interest කියලා අපිට vision එක පෙන්වන්න අර අනුන් ගැන ඒක තියෙනවා මෙතන කියන කුසල ඡන්දේ Taman ගැන විතරමයි කවුරක්වත් දන්නේ දැනගත්තේ නැත්තරමට ලාභයි අර vision එක කරන කැම්පේන් එක මේ අනික් කටේ vision එක නිකන් පාළුවේ ඉන්න කටේ vision එකක් දෙන්න දෙනවා ඔගොල්ලෝගේ ඔගොල්ලෝගේ චාරයක් නැතුව හැදෙන්නේ මම දෙන්න හොඳ එකක් කියලා. නෑ එහෙම නෙමෙයි. දැන් හුඟක් ආයතන දැන් කොළඹේ හුඟක් ආයතනවල ඒ ආයතනයේ ඉලක්ක කරගන්නවා. මේ අවුරුද්දට හරි තව අවුරුද්දක්. ඒ කියන්නේ ආර්ථික විෂන් එක. ආර්ථික ආර්ථික උපමාන. ආර්ථික දේශපාලන සහ සමාජික කියලා අපේ ලෝකයාගේ ලෝකායත ධර්ම මොකක් හරි එකට යනවා. ඒක මේ ආර්ථික ළඟාවීමක් සඳහා දේශපාලන හෝ සමාජික සඳහා. ඒ විෂන් එක යොමු වෙලා තියෙන්නේ මෙන්න මේක ජස්ටිෆයි කරන්න. ඒ කියන්නේ තමන්ගේ ඔබ්ජෙක්ටිව් එක ජස්ටිෆයි කරන්න. ඒ ඔබ්ජෙක්ටිව් එක කක්කන්නේ ඒක කක්කමයි තියා අර අසාර්ථකුණා කියන්නේ මේක අසාර්ථකුණා කියන එක තමයි. සාර්ථකව මේ විෂන් එක සාර්ථක වුණා කියන්නේ ආර්ථිකව ඉදිරියට යනවා. දැන් හොඳටම පෙළලා දිනවා ආර්ථිකයෙන් මනුස්සයාට සන්ත මේ පිළිච්චකමක් ඇති කරන්න. සම්බකාරයට තියෙන ආර්ථිකවත් බලන්නේ නැති ආයත ආයත කියනවා කියන්නේ නැහැ. පරිසරය සම්බන්ධව ආරක්ෂා කිරීමට නේද හොඳටම තියෙන ඔබ්ජෙක්ටිව් එකක් ඒක. ඒ මොක මොකටද මේ මේ ස්ට්‍රැටජි එක දාන්නේ? මේ විෂන් එක ගන්නෙ මොකක් මොකක් ඇති කරන්නද කියලා. කවම දාකව නිවන නෙවෙයි කියලා විතරක් මතක තියාගන්න. අපිට නිවන ඩිෆයින් කරන්න කෙරුවොත් ඒක කවුරුත් ඇවිල්ලා කාටවත් පෙන්වන්න දෙයක් නැත්තේ නෑ. ඒකෙන් කාටවත් ගන්න බෑ ඇඩ්වාන්ටේජ් එක. මෙහෙම දෙයක් තියෙනවා තාන්න. එහෙම මිෂන් එකක් ගන්න. මම කියන්නේ ආර්ථික පැත්ත නෙමෙයි. සාමාන්‍යයෙන් ආර්ථික මේ ඉලක්කය නැති ආයතනවල එහෙම මිෂන් එකක් තියෙනවා නම් අනික් කාණ්ඩයට අර විරිය ඇති කිරීමට ටීම් ටීම් වර්ක් එක ඇති කරන්න විරිය ඇති කරලා ධෛර්යය ඇති කරන්න ඔබ පාස් වෙනවා. පැහැදිලිව මේක තමයි මේගොල්ලෝ ඒක තමයි ස්ට්‍රැටජි එක මේගොල්ලෝ ඒක ඉදිරිපත් කරන්නේ ඒක ඒක ඕගනයිස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පැත්තට කඩනවා තණ්ඩ බෝල්ට් එක වගේ. නමුත් ඒ කොහටද යන්න හදන්නේ කියලා බැලුවොත් මේ වගේ කැත කැවිල්ලක් කවදා නිවනට එන්නේ නැහැ. නිවන සඳහා ගන්නව හැමදාම මේ සුළුතරේමයි ඒ පොරකණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. ඒ වගේ ඒ වගේ ටීම් වර්ක් ඕනේ නැහැ. ටීම් වුණා නම් වැල්ලට වැටුණා රැල්ලට වැටුණා නම් රැල්ලෙම තමයි. මේක තියෙන්නේ අයින් කරපන්. යන්නෙත් නේපා, ගොනු වෙන්න එපා. මොනම දෙයක් නෑ තා කෙනෙක්ගේ යම් මචං මහමුදේ නාන්න ඕනේ නෑ. සුම්. යම් මචං මහමුදේ නාන්න කිව්වනම් අනිවාර්යයෙන්ම මතක තියන්න අම්මා තලා වීමට. දැනගත්තොත් අම්මා තලා වීමට. බුදුහමතුරු තම. කරටක් දාගෙන යන්න බෑ. ඒකෝචර එකක්ග විධානකක් වෙන නැත්තම් මාතංගල අත්තරාජා වගේ ගත්ත ගියා. ඒක ඇත්තටම දානෙදී ගොඩක් සෙනග ඕනේ. සීලෙදී අඩු වෙනවා. සමාධියට යනකොට තේරෙනවා කතා බතා කරන්න කියත් වැඩි තට්ටු. විපස්සනාට ගියාට පස්සේ කැත් අතර ගන්න ඕනේ. ගොවිය තමන්ගෙම භෝගේ නරක අතු ඉවත් කරනවා වගේ කපාදුව කියලා තමයි පෙන්වන්නේ විපස්සනා නුගයි. ඉතින් ඒක තමයි විකුණන්නේ. කිසි කෙනෙක් මොනම තාලකින්වත් කියන්නේ මේකේ වේගය වැඩි වෙන්නේ තනි වෙනකොටයි. මේක වැඩි වෙන්නේ මම දැන් මෙතෙන්ට එනකොට. ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ ආලවට්ටම. කියන්නේ ලෙවල් නලුම් කවියක් කියාගෙන නැගලා බයින මේ නඩේට සමන සමන දෙවි පිටයි කියලා වන්දනාවේ තමයි යන්න ආසාති. තනියෙන් ඉන්නේ අනුගත කරන්නේ. එදත් අර ප්‍රොෆෙසර් කෙලකරත්න කිව්වේ ඒකයි උඩට ඇවිල්ලා මම හිතුවේ නැක්ක මෙතන සංගය දෙන්නවට තුන්නකට වැඩි ඇති කියලා ඉන්න බෑ හන්දුතේ මෙහෙම කිව්වා. ඉන්න බෑ. කොහොමද ඉන්නේ කියලා. කොළඹ ඉන්න කට්ටිය හැන්දෑවට සවාරියක් ගන්නවා කිව්වා. ඔබ වහන්සලා ඉන්න මට හරි සන්තෝෂයි කිව්වා මේ සංගය හතර ප්‍රශ්නාවක් ඉන්නවා කියලා. කවුද කැමැත්තෙන් ඇවිල්ලා මේ වගේ මේ දිත්තේ දිත්ත මත්තන් කියන්න කැමති? ඉතින් මඤ්ඤණා වලට චිත්තඥාන ගන්න මා වෙනවා. මනෝ ප්‍රාණා මඤ්ඤණා දිත්ත මඤ්ඤණා මා මඤ්ඤණා ඒ මඤ්ඤණා මා වෙනකොට බල බල යනකොටත් හරි මේ හැරෙනවා. ඒ කියන්නේ පිටකෙනෙක් වගේ බලන්න ඕනේ ඒකට. Taman ඒවත් එක්ක අගේ කරන්න යන්නේ මේක මගේ මේම මම කියලා. ඒක පේනවා හීන දිහා අවදි හීනකට අවදි වුණොත් පෙනේ කිසි න්‍යාය පත්‍රයක් නැති බව. කුල් පිටකොන්දක් නැහැ. හීනක හෝ සාමාන්‍ය වල්පල් කතාවක බලන්න තේමාවක් නැහැ. මේ හැබැයි කතාව නතර එක්කෙනෙක් ඉවර වෙනකන් ඉන්න අනිත් එකන කතා කරා. කිසිම තේමාවක් නැහැ ඒවා යනවා අපි. කිසිම න්‍යාය පත්‍රයක්. ඒ වගේම උදේ පාන්දර අපි නැගිටලා කොච්චර ගැසපොට ගහගෙන ඇවිද්දත් හැන්දෑවේ නිදා ගන්න ගිහිල්ලා බලන්න බලන්න අපි කරගන්න තියෙන්නේ කාගේ වැඩවලටද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් හොඳම වැඩේ තමයි එන්න ඕන දානයක් කරනවා කියලා හිතපුවාම න්‍යාය පත්‍රයක්වත් නැහැ. නැති බව දන්නවා. නැවත හදා මහත්කිරුවා න්‍යාය පත්‍රය හදලා සද්ධාහට යොමු කරන්න හදන එක. නමුත් විපස්සනාට යනකොට දෙනවා පැමිණි දුක් නැහිනයි එන්නේ මොකද්ද තමන් කරා. එන්න දෙයට 100 100ක් ඇතන. one thing at a time and that done well. කරනවා ඈ ඒ මොහොමන්ට් එක ඉතින් ඒකවල පේනවා කට්ටිය ටික සදාචාරයක් නෑ කොන්දක් නෑ කියලා. මොක කරන්න බෑ. කරන්න බැරි මොකද? අපි හිතනවා ව්‍යායාම අපි උගන්වලා තියෙන්නේ අපිට එනීටි පද්ධතිය දිගේ යන් කියලා. ඒක ඇත්ත දාන සීල භාවනා කරනට යනකම්. භාවනා පන්නලා මම විශේෂත්වයෙන් ගන්න විපස්සනාට ගිය ගමන් ඒ ඒ යොමුවක ගොනුවක තියෙන වට්ටගාමී ගතත්වය සංසාරට අදින ගැතිය වෙනකොට පස්සේ වෙනවා සංවිධානකින් කවදාකවත් නිවන් අරින්න බෑ නිවන් අරිනවනේ ඒක සංවිධානයක් නෑ ඒක ඩිසෝල්ව් වෙනවා ඩිසෝල්ව් වුණාට කිසිම පාටිකල්ස් වල අඩුපාඩුවක් වෙන්නේ ඒක හේම පොටෙන්ෂල් එක තියෙනවා අපිට තනි වෙනකොට කියලා මොනම දෙයක්වත් අඩු වෙන්නේ ඇත්තටම තියෙන හැකියාවල් වැඩි වෙන එක විතරයි දැන් කුමාරතුංග මුනිදාස් කියන්නේ උඹට මොනවාවත් කරගන්න බැරි තැනට ආපු දවස් තමයි උඹට පුළුවන්කම තේරෙන්නේ. හැකියාව තේරෙන එදාට. එතකන් අපි රක්ෂණ සංස්ථාවල බලාගනි, බැංකුව අපි බලාගනි, නෝන මාත්‍ය බලාගනි, ගෝල බාලය ටික බලාගනි කියලා මේ සිව්පසේ අපි බලාගනි කියලා ඌවට ව්‍යවෘත වෙලා ඉන්නවා. ඌ ඔක්කොම යන්නු සුනාමයට හොම්බේ. ගියාට දවස් තමයි තේරෙන්නේ මේ මොනවා නැතුම කරන්න දෙයක් හැකියාව එහෙම තියෙනවා. සම්භාහන විද්‍යාලයේ පොතම එහෙම හතය සම්භාහන කියලා දෙනවා තියෙනවා. පළවෙනි සුනාමියට ගිහිල්ලා වැට කටුකම්බි වැටක හිටියලු. දැන් ඊගාට එනවලු මොහොත පැත්තේ නෙවෙයි ගොඩ පැත්තෙන් එනවලු මොහොතක්. ඊට සිසුළු මම ඉන්නකම් කියලා සම්බාහන කරගෙන හිටිය මම පුළුවන් හරි කෙරුව මට මේ ශක්තිය විතරයි. මම ඒ නිසා ගහගෙන යන්නේ ගහන ඵලයන් කියලා හිතලු. එයා හිටපු දනම නතර වුණා. තුන්වෙනි එකත් ආවා. ඊට පස්සේ තාවතුළු මේ මට ඒ වෙලාව කල්පනා තියෙන මනසට මම පුළුවන් තරම් මේ සුළු දව කරලා තියෙන එච්චරයි. ඇවිල්ලා මිනිහා කෙරුවේ ඒ පොත පරිලතන ඔක්කොම දීලා කිව්වා ඒ වෙලාවේ තමයි තීරණය කිව්ව ඔය මොන්නම දෙයක්වත් නැහැ ඒ වෙලාවේ බලාපොරොත්තු ඇති කරන්න අර එන වතුර ප්‍රවාහයත් එක්ක. මගේ හැකියාවනොත් මොකක් වෙලක් අපි දැන් හිතානින්නේ මේ අර වස්තු වස්තුවේ ගෑදායෝ ටික නැති වුණොත් ගන්න දෙයක් නැති වෙයි කියලා. ඇත්තටම උන් කැවුම් වෙනවා කියලා. අනේ යන්තම් නාකිය වෙන්නේ දෙන්නේ දහක වෙන්නේ නැහැ කියලා ඉන්නේ. අපි ගිය දවසට කැවුම් වෙනවා අනේ යන්තම් ඇති කියලා. මේ ළඟින්තර මම පැවිදි විකමට ගිහිල්ලා ඉතින් බොහොම ලොකු අභිෂ්ක්‍රමණයක් කරේ. හිටපුතන මනුස්සයා කිව්වා ලොකෝසේ තාන්තේ ලොකෝ පින්කමක් කරුවේ මල්ල වාතයක් මෙහි තිබ්බේ කියලා. දැන් යන්තම් මෙහි නැහැ කියලා. ඇත්තටම පින්කමක් තමයි. පැවිද්දක් කරලා අර මාසේ යන්ත ඉන්නකම් ඒකේ පැතිරීගෙන පැතුරු වෙලාගෙන හැම වෙලාගෙන මේ ඔක්කොම හදනවා. සිල්ගත කරවන්න ඕනේ සමාධිගත කරවන්න ඕනේ සංවිධාන හදනවා හොෝගාර අර ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ අනේ මේක කවදා මැරෙනවද කියලා බලන්න. ඉතින් පැවිදිලා දකපුවා හරි සන්තෝෂ දැන් මැරිලත් නැහැ. පැත්තක් අයින් වෙලා පැත්තකටලා ඉන්නවා. ලොකු පිංකක්. ඔක්කොම ලයිතේ ඉන්නේ අපි නැත්තම් මේ හෙට ඉර පායන එකක් නැහැ. හිර තමයි නැගිරින්නේ බටේකින් පායන දෙයක්. අපි නරුණා කියලා මොකක්වත් වෙන්නේ. ඉතින් පණ තීන්දුව මරනවා වගේ ඉන්නේ එකයි තියෙන්නේ. දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාත විඤ්ඤාත ඒක ඒක කෙරෙන්නේ මම කියන නැවතත් දාන සීල සමාධියේදී නෙවෙයි විපස්සනා. ඒකට ඇති වෙන්න අපේ නෑදෑයකට උදව් කරනවා අප්පා මේකේ ඉන්න කට්ටියත් උදව් කරනවා. හරි නැති කරන්න අර මේ ඒ කියන්නේ වට්ටන්න හිතලා කරනවා නෙවෙයි අනේ මම එහෙම හිතන්නේ කවදාකවත්. ඒක නොදැන හරි කෙරෙන්නේ ওই ටික තමයි. නොදැන හැදී මේ ළඟ ඉන්න කට්ටියන් අලි ගලි ඉන්න කට්ටියන් කෙරෙන්නේම මේ හරස් කපන එක තමයි. ආ සැලියුට් එකක් ගාලා නැත්නම් සුවපත් වේවා කියලා නෙවෙයි. ඕන දෙයක් කරපන් සුවපත් වේවා කියලා ඉයක් කරනවා. ඊගාවට නිකට ලැහිස්ති. ඊගාවට නිකට ලැහිස්ති. වටන්න බෑ මොකාටවත් වටන්න.